දැයි හිරු දිනාටම තෙරුවන් සරණයි අපිට විදුලි බලය නැති නිසා කවුරු හරි ළඟට එනවා නම් ලේසි නැත්තම් මේ ඇහෙන්නේ නැහැ. මොකද කොයි වෙලාවෙ එකක් හැබැයි ෆෑන් එකක් දාලා තියන්නේ ඒකට ආවොත් දැනගන්න පුළුවන්. අපිට වෙලාව අපි වෙන් කරගෙන තියෙන්නේ මේ ප්‍රශ්න විචාරාත්මක නැත්නම් ධර්ම සාකච්ඡාමය වැඩසටහනක් සඳහා ඉතින් ඒකට පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. කෙසේ නමුත් ඒ අපි ප්‍රශ්න සාකච්ඡා කරමින් යන අතර වාරේ වෙන ඉතින් කීටි කළ යුතු යමක් තියෙනවා කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම මේ ධර්ම සාකච්ඡාවක නාමයෙන් මතක් කරනවා. ඒ අතර වාරයේදී ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න මතින් අපි සාකච්ඡාවක් බහිනවා. ගරු ස්වාමීන් වහන්සේ ගිහියන් වන අප මාර්ගඵල අවබෝධය අතහල යුතු අත්හැරෙන හා හල යුතු දේවල් පැහැදිලි කරන ලෙස ගරුවෙන් ඉල්ලමි මේක ඉතින් කෙලියෙන් කෙටියෙන් කරන් තියෙන කෙලස් කියන එක තමයි කෙලස් අතහරින්න ඕන අතහැරෙන ඉතින් මොනවද කෙලස් කියලා දැනගන්න තම තමන්ගේ දිගහැරෙන තාලට තමයි අල්ලන්නේ තියෙන්නේ එහෙම ඉතින් මෙහෙම මේ අවල් දී කියලා ෆෝසෙප් එකකින් අල්ලලා හරි අඬුකින් අල්ලලා අයින් කරන දේවල් අහුවෙන්නේ නැහැ කරගෙන යනකොට ලේසියෙන් කියන්න තියෙන්නේ මූල කර්මස්ථානේ ඉතු කරගෙන මේ අතරමැදි හම්බෙන හැම දෙයක්ම අතහැරෙට කවන්න. මූල කර්මස්ථානේ ගරු කරමින් මූල කර්මස්ථානේ භාවනා පවත්වන අතර අනිකුත් මොන දෙයක් අතහැරියත් මුකුත් වෙන්නේ නැහැ. වෙන්නේ මොකද අර මූල කර්මස්ථානේ වඩාන යනකොට එන ප්‍රතිඵල එහෙම නැත්නම් අතුරුඵල සේරම අල්ලගන්න. අල්ලගන්න ගන්න කරකෙන. එච්චරයි කියන්නේ. ඒ නිසා මූල කර්මස්ථානේ මේ පරිණාමය වෙන්න ඇරලා ඒ දිගේ භාවනා යන අතරේ අතරමඟදී හම් වෙන මොනම දෙයකටක් ගරු කරන්න එපා. ඒක නියම දේ නම් එයි අනවශ්‍ය දැන හැලෙයි. ඒ නිසා ඒකට මම නෙවෙයි මගේ නෙවෙයි කියාගෙන අතරමඟ දේවල් අතහැරගෙන යනකොට මූල කර්මස්ථානේ පරිණාමය අමාරු කියලා කියන්නේ මාර්ගඵල අවබෝධයක් තමයි. සතිපට්ඨාන භාවනාදී ආනාපාන සති භාවනා කිරීමේදී වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වඩාගත හැකි භාවනාවෙන් වැඩෙන හැටි අපට පැහැදිලි කර දෙන ඉලාසි පැහැදිලි කරන ලෙස ඉල්ලා සිටි. ඇයි මේක මේ අත්දකින්න එකයි කරන්න ඕනේ. එහෙම නැතුව මේ ධර්මදේශනාක ඇහුව සුතමේ ඥානෙ වැඩෙනවා. ඉතින් මේක සඳහා මම ස්ථාන තුනකදීම ආනාපාන සති සූත්‍ර විස්තර කරලා දෙලා තිනවා සුබෝධාරාමේදී කෙරුවා. හේෂාන්ලා ගෙදරදී කරා. තවත් එක පොලිටි කරා. ඉතින් ඒකේ සම්පූර්ණ විස්තරයක් කරනවා. එකම භාවනාව ආනාපාන යටතේදී ඒ ඒ අනුපස්සනා වැඩෙන හැටි. ඒ නිසා හොඳම වැඩි තමයි විස්තරාත්මක දැන ගැනීම සඳහා ඒ වාර්තාගත වෙච්ච එකක් හොයාගෙන ධම්මාන මේ මම හිතන්නේ මේ ධම්රි විකේදිත් කරන්නේ. ඈ? ඔව්. ඒක නිසා මේක නැවත නැවතත් ආයෙ කියන්නේ ගියාට එච්චර විස්තරයක් හම්බ වෙන්නේ නැහැ. ඒකෙදි දවස් 10 රිට්‍රීට් එකකට බණ 10ක් කියලා ඇති. ඒ බණ 10දී මේ ඇත්තටම සුබතරාමේදී නම් බණ 10 න 20 ගණක් කියනවා. එක එක එක එක එක එක ඒ නිසා ඒ වගේ දෙයක්කට යොමු කරුවොත් වඩා විස්තර සහිතව දැනගන්න පුළුවන් නැත්නම් මේ වෙලාවේදී කෙටියෙන් සඳහන් කරන්න පුළුවන්. නමුත් එච්චර අර වගේ සම්පූර්ණ මේ විග්‍රහයක් කෙරෙන්නේ නැහැ. ඒ කරපු එක නිසා අනිත් එක ලබා ගන්න පුළුවන් නිසා ඒ සඳහා උනන්දු වෙන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. මා සක්මන් කරන විට පාදයේ තද ගතිය, සෑහළු ගතිය, සමාර්ථන වල සියුම් ගතිය හැම හමන ගතිය සල්ප වශයෙන් දන්නවා මේවා මෙනෙහි කළ යුතු කියා පැහැදිලි කර දෙන මැනේ. මේක ඇත්තටම කියනවා මේ සක්මන් කරනකොට දැනෙන මේ ධාතු මනස්කාර ලක්ෂණ ආනාපානේ හෝ පිම්බීම ඇකිලිම කරනකොට දැනෙන ධාතු මනස්කාර ලක්ෂණ මෙනෙහි කළ යුතු නෑ දැනගන්න එක විතරයි කරන්න තියෙන්නේ. මෙනෙහි කරනවා නම් මෙනෙහි කරන්න තියෙන්නේ වම දකුණ වශයෙන් එහෙම නැත්නම් ඔසවනවා තබනවා වශයෙන් සම්මුති විතරයි. එතකොට දැනෙන තද ගති මෙලෙක් ගති උණුසුම් ගති වැඩිවීම සඳහා යමක් කළ යුතු දේ දේ කරන්න. හැබැයි එක එකක් පස්සේ ගිහලා මෙනේ කරන්න එපා. මෙනේ කරන්න කරන්න ගමන මේ මේක මේ බාල වීමයි වෙන්නේ. උනන්දු කරවන්න නම් මෙනේ කරන්න එපා. මෙනේ කරන්න ඕන කරලා තියෙන්නේ සම්මුතිය. පය වම වශයෙන් දකුණු වශයෙන් තියෙන එක මෙනේ කරනවා. හැබැයි ඒ ධාතු ගුණ මෙනේ කරන්න යන්න. ආනාපාන සතිය කරනකොටත් ආස්වාද ප්‍රසවාසයෙන් මෙනේ කරාට ආස්වාසයක් ඇතුළත දැනෙන උණුසුම් සිසිල් ගති, කම්පන චංචල ගති එක එකක් වෙන් කර කර මෙනෙහි කරන්නේ. එහෙම මෙනෙහි කළොත් ඒව නැවත නැවත වේගයෙන් මතුවෙන වේගයට බාධා වෙනවා මෙනෙහි කිරීම. ඒ නිසා ධාතු ගුණ මෙනෙහි කරන්න යන්න එපා. එන එක දැනගන්න එක හිතෙන් කොහොටකත් වෙනවා. අන්න ඒකට අවදි භාවය තමයි අවශ්‍ය කරන්නේ. ඒක රස වෙන එක දෙපැත්තකින් කියනවා එකක් වශයෙන් ඉන්ද්‍රියාණං ඒක රසට්ඨේන ඒක රසා ඉන්ද්‍රියාණං ඒක රසට්ඨේන කියලා. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහ සාමාන්‍ය පිස්සර කරන්නේ මේ ඇඟිලි පහ වගේ පස් ආකාරයට දික් වෙලා තියෙන්නේ. එතකොට සද්ධාව මේ අතට අදිනවනම් ප්‍රඥා මේ අතට අදිනවා තක්කු මුක්කක් තියෙන්නේ. සමාධිය මේ පැත්තට අදිනවනම් වීරිය මේ පැත්තට අදිනවා එහලහොක් මතිනේ. ඒක රස වෙනකොට ඔක්කොම එකකට යොමු වෙනවා. එතකොට ඔක්කොම දිශාගත වෙන්නේ එක පැත්තට. එතකොට පස්කුණික වේගයක් එනවා. ඒ වගේම අරමුණේ ධාතු ගුණ ගත්තොත් පඨවි ලක්ෂණේ, ආපෝ ලක්ෂණේ, තේජෝ ලක්ෂණේ, වායෝ ලක්ෂණේ වෙන වෙනම වැටුණාට ඒක රස වෙනකොට සියල්ලම පොදු ලක්ෂණකට වැටෙනවා. පොදු කම්පනයක්, පොදු චංචලයක්, පොදු චලනයක් බවට පත් වෙනවා. ඒ තුල පඨවි ආපෝ තේජෝ වායෝ ගුණ ඔක්කොම එකතු වෙනවා. එතකොටත් රූප කර්මස්ථාන වශයෙන් ඒක රස වීමක් තව පැත්තකින් කියත හැකි ආස්වාසිය මෙහෙමයි ප්‍රසවාසිය මෙහෙමයි කියලා හොඳට විසදව මුලින් පෙනිච්චව දෙකම කලවම්. ආස්වාසිය ලකුණු ප්‍රසවාසිය සමානයි. පිම්බීමේ ලකුණු හැකිලිමේ ලකුණු වෙන් වෙන් කියනවා ඒක හරියට කියනවා නම් මේ පිම්බීමේ ලකුණු සුදුහල් පිටි වාගේ හැකිලිමේ ලකුණු කහ පිටි වගේ තිබුණාම අන්තිමට දෙක කලවම් කරලා පස්සේ වෙන් කර ගන්න බැරි වෙනවා කහ පිටිද හාල් පිටිද කියන. දෙක සම වෙනවා. සම වුණාට පස්සේ දෙකම පිටි කියයි. අන්න ඒ වගේ පිම්බීමේ හැකිලිමේ වමේ දකුණේ ආස්වාස් ප්‍රසවාසයේ වෙන් වෙන් ලක්ෂණ ඔක්කොම එකට හාමු වෙනවා. ඒකටත් කියනවා ඒක රස වෙනවා ඔක්කොම එක පැත්තට එන. මෙහෙම 10 5 දිහාට යොමු වෙලා තියුණු පස් දෙනා මෙහෙම එකතු වෙලා දිශාගත වෙනවා. මේකට කියනවා වේගය ප්‍රවේගයක් බවටපත් වීමක් කියලා. වේගය කියලා කියන්නේ අසංවිධිත දෙයක් හැමතැනටම දුවනවා. ප්‍රවේගය වුණාට පස්සේ ඔක්කොම එක පැත්තට යනවා. නිදර්ශනයක් වශයෙන් කිව්වහම මේ යකඩ කෑල්ලක තියෙන අංශු අසංවිධිතයි. ඒක ඔක්කොම ඒ නිසා යකඩ කෑල්ලේ කාන්දම් ගුණයක් නැහැ. නමුත් කාන්දාවක් අත ගාලා අත ගාලා අත ගාලා යකඩයක් කාන්දම් කරගත්තට පස්සේ වෙන්නේ ඔක්කොම එක දිශාගත වෙනවා. එතකොට උතුරු දකුණ කියලා ද්‍රව දෙකක් ඇති වෙලා කාන්දමේ යකඩේ කාන්දම් ගුණ එනවා. අසංවිධිතතාවකල් බරෙන් වර්ණයෙන් ඔක්කොගෙම යකඩේ කාන්දමට සමානයි. සංවිධිත වෙච්ච ගමන් උතුරු දකුණු දිශාවට හැරෙන ගතිය එන්න පටන් ගන්නවා. ඒ වෙන්නේ මොකද? අංශු සේරම දිශාගත වීම නිසා. අන්න වගේ දිශාගත වීමක් තමයි එක දිශාකට ගත වීමක් තමයි සම රස වීම කියලා කියන්නේ. දැන් මානසිකාර කළ බේරන්න බැරි තරම් කෝටි ගණන් මතු වෙනවා ඒකට. ඒ කියන්නේ මේ පණුරිත්තක් නලියනකොට එක එක පණුවෙක් බල බල ඉන්න කිව්වොත් බලන්න බෑ අපිට පොදුවේ පොදු චිත්‍රය දිහා බලන්න. ඒ කියනවා මේ විශාල බිතුසිතුමක් තියෙනකොට ඒ බිතුසිතුම පොදුවේ බුදුසිතුම දිහා බලන මිසක එක එක පුංචි පුංචි අංශ වල බැලුවට මුළු චිත්‍රය දැක ගන්න හම්බ වෙන්නේ. මුළු චිත්‍රය දැක ගන්න මම සිත්‍යෙම දිහා පොදුවේ බලන්නේ. කහ පාට වෙන පාට නිල් පාට රතු පාට ඒව මේවා විස්තර බලන්නේ. ඒ තරම් ගොජ දානවා. ඒ ගොජ දාන වෙලාවේදී එක එකක් තෝරන්න ගත්තොත් වේගය බාල වෙනවා. පොද්දුවේ එන්නත් එනකොට මේ මතුවෙන්නේ ධාතු මනසිකාරය තේරෙනවා. තේරුණාට එක එකක් පිටිපස්සේ එලවෙලව මෙනෙහි කරන්න එපයි. පොද්දුවේ මේ වම් බය, මේ දකුණු බය, මේ ආස්වාසි, මේ ප්‍රස්වාසි, මේ පිම්බීම හැකිලිම කියලා ඕන්න මෙනෙහි කරතයි. නමුත් ඒකත් කරගන්න බැරි වෙනවා ඒ වෙලාවට පිම්බීම හැකිලිම දෙකේ සමරස වෙනවා. වම දකුණ දෙකත් එක වගේ ඇතුළේම පිටවීමත් සමරස වෙනවා. එතකොට සමහර ගුරුවරු කියනවා දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න. පිම්බීම හැකිලිම කියන්නේ කියලා මෙනෙහි කිරීම හැලෙනවා එතන. ඒ කියන්නේ පිම්බීම හැකිලිමේ වෙනසක් දැක ගන්න බැරි වෙනවා. සම වෙනවා. ඒකවල දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි නැත්නම් ඉන්නවා ඉන්නවා කියලා මෙනෙහි කරන්න. නැත්නම් හිඳගෙන ඉන්නවා කියන එක. ඉන්නවා කියලා කියන්නේ මැරිලා නැහැ කියන එක. පණ තියනවා කියන්නේ. හිඳිනවා කියන එක මෙනෙහි කරන්න කියනවා මම දැන් ඉඳගෙන ඉන්නේ කියලා. අන්න ඒ වගේ දෙයකින් නින්දට වැටෙන්න දෙන්නේ නැතු වගේ අවධානය යොමු කිරීම සඳහා සම්මුතිය මෙනෙහි කරාට අර ධාතු ගුණ පුංචි පුංචි කොටස් මෙනෙහි කරන්න යන්න බෑ. ස්වාමීන් වහන්සේ භාවනා යෝගයේකට සෝවාන් මාර්ගඵලයේ අවබෝධ වීම අවබෝධ වීමේදී ඇතිවන ලක්ෂණ පිළිබඳව දැනුවත් කරන්න කියලා. ඉතින් මේක පුළුවන් නම් අම්මපා දෙන්න වටිනවා. දෙන්න බෑ. පුළුවන් නම් කියලා දීලා අතට අරන් දෙන්න වටිනවා. බැරි එකයි කියන්නේ මහසිසාඩෝ කියනවා මේ අපි නිකන් ලංකාව පැත්තෙන් ගත්තොත් එහෙම මේ දැන් නම් ලංකාවේ ඔය ඇපල් කියන්නේ මොනවද අනම්මන කියලා පිටරටේ ලුණු කියලා පළතුරු කියලා දැත්තේ කොයි එකක් තියෙනවනේ. අපි හිතුවොත් එහෙම ලංකාවේ පරණ කාලේ ඇපල් කියලා පළතුරක් තියෙනවා නමුත් දැකලා නැති මිනිස්සුෙකුට ඇපල් රස කියලා දෙන්න ගියොත් ලංකාවේ ඉන්න කෙනෙකුට එයාට කියන්න පුළුවන් මේක පළතුරක් හැබැයි කෙහෙල් ගෙඩි නෙවෙයි. අඹ නෙවෙයි. අන්නාසි නෙවෙයි. මේ දොඩන් නෙවෙයි. ඒක නෙවෙයි මේක නෙවෙයි මේක නෙවෙයි ඔක්කොම කියකි නමුත් කවදාකවත් ඒ මනුස්සයාට ඇපල් රසය කියන්නේ මොකක්ද කියන එක හැඩයක් ගන්න බෑ. ඉතින් ලේසිම වැඩේ තමයි පුළුවන් නම් දිය දික් කරන්න කියලා ඇපල් කෑල්ල කටේ තියෙන. එතකොට නම් ඔළුවේ ඔළුවට පොල්ලෙන් ගෑවා වගේ ඇපල් තේරෙනවා. එහෙම නැතුව මේ විඳපු නැති රසයක් මොකෙන් ඇඳලා පෙන්නන්නේ? ඒ වගේ තමයි. ඉතින් ඒක නිසා මේ සෝවාන් වෙනකොට තියෙන පාට මෙහෙමයි, ගඳ මෙහෙමයි, රස මෙහෙමයි කියලා පෙන්වන්න පුළුවන් නම් එහෙම පෙන්වන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. ඒ වගේම නිවන ගැන කියනකොට කියලා තියෙන්නේ අනිර්වචනීයයි. නිර්වචනය කරන්න බෑ. ඉතින් ඒ නිසා කියන්නේ ඒක ගිහිලා අත්දැකීමෙන්මයි කරන්න තියෙන්නේ අත්දකපු යන්ති කෙනාට ඒ මොන තරම් කිව්වත් මේක මේ කෙසෙක නෙවෙයි අඹ නෙවෙයි අන්නාසි නෙවෙයි වරක නෙවෙයි වැල නෙවෙයි පැපොල් නෙවෙයි කියවද එන්නේ නැහැ. නමුත් දිවදි කියලා තියන්න පුළුවන් නම් වටිනවා තියන්නත් බෑ මේ. ඒක පුළුවන්කමක් තිබුණා නම් සරුවචන්නාංශේ රාහුල කුමාරට දෙනවනේ අඩු ගානේ. අන්න ගහන කිල්ල පැවිදි කරපු කිරි දරුවනේ. හත් අවුරුදු 7 දී අන්න ගහන කිල්ල අවුරුදු 21 වෙනකන් උදෙත් බණ කිව්වා හැන්දෑවෙත් බණ කිව්වා. තමන්ම අවබෝධ කරනකන් දෙන්න බෑ. නිසා අහන එක නම් සාධාරණයි නෝ කියන්න බැටි ගැන ඉතින් කියන්න වෙනවා මේ අපේ නොහැකියාව තමයි තියෙන්නේ කියලා දෙන්න බෑ. ඒක කාටවත් කරන්න බෑ. හැබැයි මේ මේ මේ පොතේ සමහර විටක උත්සාහ කරලා තියෙනවා මේ සෝවාන් මාර්ගෙදි මෙහෙම වෙනවා සකදාගාමී මාර්ගෙදි මෙහෙම වෙනවා ඒ මේ මේ කියලා වෙන් කරලා පෙන්නනවා ඒක උනාට පස්සේ තේනවා පොත කොච්චර බොරුද කියලා. වෙච්ච එකේදී කවදාකවත්ම පොත නෙවෙයි. අපි ලුණු පිළිබඳව කොච්චර වර්ණවත් eh, PhD ගණන් කිව්වත් දිවදී කළ ලුණු කැටයක් අතේ තිබ්බහම එන රසය PhD කියලා පොතේ තියෙන එකයි සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ නිසා මේ eh, කියවන්න එපයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් ඒක නෙමෙයි ප්‍රත්‍යක්ෂය. ඒක නෙමෙයි අත්දකින්නකොට ඊට හාත්පසින් වෙනස් දෙයක් තමයි සිද්ධ වෙන්නේ. සක්මන් භාවනාදී පියවර 6 අනුපස්සන 4 වැඩි ණයටින් කිසි භාවනා කළ යුතු කරනවෙන් පැහැදිලි කරනවා. මම කියනවා සක්මන් වම දකුණ හරියට කරගන්න සීරම සිද්ධ වෙනවා. මේ මෙව අල්ලන්න යනකොට වෙන්නේ කවදාකවත් වම දකුණක් කරගන්න හම්බෙන්නේ. මේ කරන්න පුළුවන් හරිය තියෙද්දී අර ඈතින් අල්ලන්න. ඒ නිසා මේවයි වෙන්නේ සංකර වෙනවා. වැඩේ නිකන් සාමාන්‍යයෙන් පොළවේ ඇවිදින එකවත් කරගන්න බැරි වෙනවා. සක්මනේ මේ වගේ විස්තර වැස්සෝ හොයන්න ගියා. නිකන් සාමාන්‍ය පොළවේ ඇවිදිනවා වෙනදා කිසි කරදරයක් නෑ. භාවනා කරන්න ගියම් බෑ. උන්ට හුස්ම ගන්නවා වෙනදා හුස්ම ගන්න භාවනා කරන්න ගියම හුස්ම දැනෙන්නේ නැති යනවා. මෙච්චර කාල කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ නිකන් සාමාන්‍ය හුස්ම ගන්න පුළුවන්. භාවනාවේ හුස්ම ගන්න ගියාම සමහරුන්ට නාන ඉසිකක් වුණා. බඩේකක් වෙනවා. මොකද මේ මේ භාවනා කරනවා කියලා අන් ඇවිල්ලා. ඒ මොකද මේ මොකද්දෝ ගැඹුරු දෙයක් අල්ලන්න හදන්නේ මේ බොහෝ පැහැදිලි සරල දේ මඟහරවලා ඈතින් අල්ලන්න ගියාම මේ ආ කියන්නේ ඒ දණ්ඩේ යන්න පුළුවන් හර කබල්ලා යනවා පඬිතට යන්න බෑ. පඬිතට ඒ දණ්ඩේ යන්න බෑ සාමාන්‍ය එළුව යනවා බල්ලෝ යනවා කූසෝ යනවා උණ්ඩ ගාණක් නෑ. පඬිතට මේක වැටෙයිදෝ හැලෙයිදෝ කියලා ගොඩෙන්ලම කල්පනා කරනකොට අඩියක්වත් තියාගන්න හම්බෙන්නේ ඒ වගේ මේ භාවනාවේදී මේ මූලිකම දේ ඒ කියන්නේ භාවනා කරනකොට පටන් ගන්න අයන්න තමයි මුළු භාවනාවේ වැදගත්ම තැන. ඒක දන්නවනම් අනිත් ඒවා කරගෙන යනකොට පැහැදිලි වෙන එක සක ඒව දැනගෙන හිටියේ නැහැ කියලා හෝ ඒව නොකලා කියලා හෝ කිසිම ප්‍රශ්නයක් නැහැ මූල කර්මස්ථානත් එක්ක ඇසුර පවත්නකොට එnde ende ende ende කෙලස් වල දුර්වල වීම සහ මූල කර්මස්ථානයේ පිළිබඳ මෙතෙක් නොදැක්ක පැතිකඩ දැක ගන්න එක එක එකනාගේ ආරයට තමයි සිද්ධ වෙන්නේ. ඒකට කවදාකවත් ඒකාකාරී ක්‍රමයක් හෝ 100%ක් දැනගන්න පුළුවන් මූලධර්ම ක්‍රමයක් නැහැ. ඇසුරෙමයි ප්‍රත්‍යක්ෂෙමයි කරන්න ඕනේ. සක්මන් භාවනා දිගටම කරගෙන යන විට අපහසුතාවයක් ඇති වූ බැවින් වාඩි වෙලිමු. ඒ විට වාඩි වී ඉන්න ඉරියව්වසස ඇස් දෙක පියාගෙන බලා සිටීමු. ටික වේලාවකදී ඇඟට සාහනයක් දැනේ. එසේම සිටින විට ටික වේලාවකදී මගේ ඉෂී තැන්තැන් වල ටක් ටක් ගන්නවා වගේ යමක් දැනෙමින් මේ මුළු හිස පුරාම තද කොටස් තද කොටසේ තැන් තැන දැනේ. තප්පර කීපකදී ඒ නිහඬ විය. මේ ගැන මට පිළිතුරක් දෙමින් බගයාපත්තු ඉල්ලා සිටිමු. නෑ ඉතින් මේ වගේ කයේම හිත පවතිනවා නම් සක්මන මේ කරගෙන යනකොට මේ අපහසුතාවය නිසා වාඩි වුණා වාඩි වෙලා මම දැන් මෙතන කියන එකේ තමයි ඉන්නේ. එතකොට අර ඉඳුරන්ගේ ප්‍රනීත භාවය නිසා හොඳට රත් වෙච්ච ඇදිච්ච රබානකට පොඩ්ඩක් තට්ටු කරනකොට මේ නද දෙන්න වගේ මේ හුඟක් වෙලාවට කාය ප්‍රසාදේ නැත්නම් හැමෙන් එන sannivedana amplify වෙන්න ගන්නවා. වැඩිපුර ප්‍රකට වෙලා තේරෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේක මේ ඇතර කලබල වෙන්නවත්, කෝල වෙන්නවත් දෙයක් නෙවෙයි. මේක නැවත නැවත පුරුදු කරන්න. පුරුදු කරමින් කරමින් කරමින් මේ ඇඟෙන් නිතරම විශාල සංඥා වගේක් නිකුත් වෙමින් තියෙනවා. නමුත් ඒවා බලන්නෙත් නෑ අපි දන්නෙත් නෑ. මොකද අපි පිටින් එන රූප බලන්නයි, පිටින් එන ශබ්ද අහන්නයි, ගන්ධ රසටයි ව්‍යාපෘත වෙලා ඉන්නේ. ඒ නිසා මේ ඇඟත් එක අපි කිසිදාක සුහදකමක් පවත්න්නේ කිසිදාක මිත්‍රත්වයක් පවත්න්නේ. ඒ නිසා ඇඟ මේ නොසලකා හැරපු දෙයක් වඩටපත් වෙලා තියෙනවා. ඒක නිසා සරුවචන්සේ සඳහන් කරනවා කායानुපස්සනා කරනවා නම් ඒ මනුස්සයා ලুকু ආත්ම අනුකම්පාවක් ඇති කෙනෙක්. එහෙම නැත්නම් අත්ත කුසලයක් කරන කෙනෙක්, ස්වార్థය කරන කෙනෙක්. නැත්නම් අපි නන්නත්තා. අපි නිතරම බාහිර දේවල් බල බල ඉන්නේ. මෙතන වෙලා තියෙන්නේ කයට හිත ඇවිල්ලා. එතකොට මේ අර පුංචි පුංචි sannivedana හොඳට ඔපණැංගිලා පේනවා. ඒක කියන්නේ සාමාන්‍යයෙන් මේ කුණු ගෑවිච්ච පිටියක කුණු ගෑවුනාට එච්චර කැපිලා පේන්නේ නැහැ නමුත් කුණු ගෑවිච්ච පිටියක හුණු ගෑවට පස්සේ පොඩ්ඩක් කුණක් ගෑවුනොත් පේනවා හොඳට. ඒ වගේ මොකද දැන් පිටිය පිරිසිදු ඒකේ කළු චිතක් ආපු ගමන් තේරෙනවා. ඒක නිසා කියනවා ඉන්ද්‍රයන් ප්‍රණීත වුණාට පස්සේ සතියයි සමාධියයි එල්ල වුණාට පස්සේ මේ ශරීරයෙන් විශාල ගනුදෙනු වගේක් වෙනවා. ඇහෙන් කනෙන් නාසයෙන් නෙවෙයි මේ ශරීරේ. එහෙම නැත්නම් මේ හැමේ ඒක අපි දන්නෙත් නැහැ. දැකපුවාම හරි අලුතක් පේනවා අපිට. කෝල ගතියක් පේනවා. ඒ නිසා මේ මේ වගේ ප්‍රශ්න නගනවා. මේ මොකද්ද වෙන්නේ කියලා. නමුත් මේ අස්පනා පිට වෙන දෙයක් මේක පිළිබඳව බයසකයක් නම් කරන්න තියෙන මේක නැවත නැවත වෙන්න දෙන්න. වෙන්න දීලා මේක ඉතා වැදගත් දෙයක්. මොකද හිත වර්තමානට ඇවිල්ලා. මෙතන ඇවිල්ලා. මේ දැනට ඇවිල්ලා ඒක නිසා එවැනි දේ ලැබීම සඳහා නැවත නැවත බැලීම සඳහා යමක් කළ යුතුද? ඒ දේ කරන්න වෙන කෙනෙක් මේකට දෙන අර්ථකතනය එච්චර වැදගත් නෑ මොකද බහුලීගත කිරීමෙන් නැවත නැවත ඇසුරු කිරීමෙන්ම මේක මේ හුරු දෙයක් බවට පත් කරගන්න. ඉදිනදා දෙයක් බවට පත් කරගන්න කියන එක තමයි කියන්නේ. මේ සක්මනයි පරියන්කේ සංසන්දනාත්මකව ඉන්දිනේ ඉන්නේදී සීකන්වක් ආයෙත් නෑ. එවුණ 90ක් ආයෙත් ඔව් ඔව්. සක්මනේදී තමයි ගොඩක් අගේ ජීවිතය ඒක නිසා සක්මණේ කාලේ වැඩි කරලා පරියන්ක කාලේ වැඩි කරලා ඒකත් එක මේ <coughs> උපක්‍රමයක් තමයි ඒ වගේම තව එකක් කරන්න පුළුවන් ඊට වැඩි සෙල්ලක්කාර වැඩක් සක්මන් කරන වෙලාවේදී අපිට සක්මණ yaad වෙනවනම් හිතවිලි එන ප්‍රමාණය 10ට වගේ බහැලා ශක්මන කෙරෙනවා. එතකොට හොඳට මේ අර ආස්වාසේ ප්‍රස මේ පිම්බීම හැකිලිම හෝ ආස්වාද ප්‍රසවාසේ දැනෙනවට වැඩිය පොළවේ පහේ තියෙන එක හොඳට තේරෙනවානේ. අරට වැඩිය ගොරෝසුට තේරෙනවානේ. ඒක නිකන් මේ කිනීරයක් උඩට කුළු ගෙඩියෙන් තලනවා වගේ හොඳට ගැප් දැනෙනවා. ඉතින් දැනෙන අතරේ විශේෂයෙන්ම ශක්මන මැද හරියද්දි කෙලවර දෙකේදී නෙවෙයි. මැද හරියද්දි මේ පය තියෙනවා දැනෙනවා. ඒ දැනෙන වෙලාවේ බාහිර තියෙන සද්දත් ඇහෙයි. කුරුළු පියාඹනවා ඒක ප්‍රශ්නයක් නෑ. හිතේලි වගේක් තියෙනවා ඒත් ප්‍රශ්නයක් නෑ අරක හැපීම දැක ගන්න පුළුවන්. ඒ වෙලාවේදී යෝගාවචරයට මේක හොඳට සංසන්දනාත්මකව තේරුනොත් පසුබිමේ ශබ්ද තියෙනවා යම් ප්‍රමාණයකට ඇහෙනවා වගේ ඒත් බාධාවක් නැතුව දකුණ වම තියෙනවා. ඒ වගේම කයේ යම් යම් තැන්වල වේදනා තියෙනවා. ඒ උනාට ඒක දරා ගන්න බැරි මට්ටමක නෑ දකුණු පායේ වම් පායේ තියෙනවා තියෙනවා. ඒ යම් ආකාරයක හිතිලි වගේ පිටිපස්සේ වැඩ කරනවා. ඒ හිතිල්ල අන්තර්ගතයක් නැහැ. හරයක් නැහැ. ඔහේ නිකන් කලල් කලල රූප වගේ හිතිලි වගේක් තියෙනවා. තියෙන බව දන්නවා. නමුත් වමේ දක්නේ පවතිනවායි කියලා බැලුවොත් මේ හිතිලි මොනවද කියලා ඊට හිතවිලි දිහාට ගිය ගමන් හිතිලි අර්ථයක් ඇවිල්ලා දඟල් පුරුක්කගේ ගැට ගහිලා තේරුමක් එනවා. මොකද එතකොට වම දකුණ අමතක. හිතවිලි තියෙනවා ගණන් ගන්න තු වම දකුණේ තිබ්බොත් හිතවිලි වගයක් තියෙන බව තේරෙන නමුත් ඒකේ අන්තර්ගතය තේරෙන්නේ නැහැ. එතකොට තේරෙනවා දැන් මේ වම දකුණ කියාගෙන යනකොට සද්ද වගයක් ඇවිල්ලා ඒක එහෙන් අවධානය ඉල්ලනවා. කයේ වේදනා වගයක් ඇවිල්ලා එහෙන් අවධානය ඉල්ලනවා. හිතවිලි වගයක් ඇවිල්ලා අවධානය ඉල්ලනවා. නමුත් Taman දන්නවනම් වැදගත්ම දේ වම දකුණ කියලා. අරවා එතන එතන එතන නිකන් පසු බාලා මේ වම දකුණට ඉඩ දෙනවා. නමුත් යම් වෙලාවක වම දකුණ එපා වෙලා කම්මැලි වෙලා මට මේ හිතවිල්ල මොකද්ද කියලා බලන්න ඕන කියලා දැනගන්න ගිය ගම වම දකුණ තල්ලු වෙලා හිතවිලි ටික ඇවිල්ලා රජයි. පුළුවන් නම් හොඳයි. පුළුවන් නම් ඒ කියන්නේ තාම වම දකුණට ගෞරවේ තියෙනවා. ආන්න මේ වගේ தත්වයක භාවනා කරන කෙනෙක් භාවනාවේදීම සක්මනීදීම දැනගත්තොත් මෙතන මේ වමේ දකුණේ හිත තියෙන්නේ හිතවිලි නැති නිසා නෙවෙයි නැතුවම නෙවෙයි. සද්ද නැතුවම නෙවෙයි වේදන නැතුව. ඒවා තිබුණට තමන්ගේ ගෞරවය තියෙනවා වම දකුණට යන්න ඒ ගෞරවයේ පා වෙලා කම්මැලි වෙලා නීරස වෙච්ච ගමන් හිතවිල්ලක් හෝ සද්දයක් හෝ වේදනාවක් ඇවිල්ලා හිත පැහැර ගන්න. එතකොට හොඳට තේරෙනවා මේකමයි පරියන්කේදීත් වෙන්නේ. පරියන්කේ පිඹි මැකීම බලබලා ඉනකොට හිතවිලි තියෙනවා. සක්මනේදී අරමුණ ගොරෝසු නිසා හිතවිල්ල නිලීන වෙලා අරමුණ ප්‍රකට වෙනවා. පරියන්කේ ඉනකොට පිම්බීම හැකිලි මෙච්චර ප්‍රකට නිසා හිතවිලි ඊට වැඩිය ප්‍රකට තනක් ගන්න. නමුත් සක්මණේ වගේම හිතවිලි ගණන් ගන්න නැතුව හිටියොත් කිසි දෙයක් ඇඟේ හැප්පෙන්නේ නැතුව යන්න. මෙනේ කරන්නේ නැතුව යන එකයි මම කතා කරන්නේ. කිසිම මෙනේ කිරීමක් කරන්න බෑ. කොච්චර හිතවිලි තිබ්බත් ඇඟේ හැප්පෙන්නේ නැහැ. ඒ අතරමැදින් පීරලා පිම්බීම හැකිලෙන් බලන්න මොනවත් වෙන්නේ ඒතර 190 110 කතාව පැත්තකට යනවා. හේතුව මොකද? සක්මනේදී අරමුණ ප්‍රකට සරයි ප්‍රකටයි. පරයන්කේදී අරමුණ සිව්. ඒ නිසා හිතවිලි බලපෑම් වැඩි වුණාට හිතවිලි හැම වෙලාවෙම තියෙනවා. තද්ද හැම වෙලාවෙම තියෙනවා. වේදනාව හැම වෙලාවෙම තියෙනවා. චෝදනා කරන එක නා ඒක දඩබීම කරගන්නවා චෝදනා කරන්න. නමුත් Taman දන්නවනම් මේ තියේදි හිතවිලි තියේදි අරමුණ පේනව නේද කියලා බැලුවොත් පේන. ඒකට මේ පාවොක්සයිඩෝ මේ මතක් කරන ප්‍රකට නිදර්ශනය තමයි සෙනග බහුල වීදියක අපි සෙනග ඉවර වෙනකන් හිටියොත් ගමන යන්න ඒක කවදාකවත් වෙන්නේ නැහැ. ඒ වගේම අපිට පොලිස් එස්කෝට් දෙන්නෙත් නැහැ මොකද නිකන් අපි නිකම්ම නිකන් සිරිබිරිස්ලානේ. ඔන්න පොලිස් ලොක් එක කරනවා නම් අයින් වෙලා අයින් වෙලා කියලා වීදිය දාපි නැහැනේ අපි නිකම්ම නිකම් මිනිස්සු. ඒකට අපි හිටියොත් ඉඳගෙන හැන්ද වෙනකන් ඉඳී මීටින් ඉවර වෙන්නේ නැහැ. නමුත් අඩිය තිබ්බොත් අඩි දෙකක් තියන්න පුළුවන්. අඩි දෙකක් තියෙනකොට මේ ඉස්සරහට මිනිස්සු වෙනවා පැත්තට මිනිස්සු නමුත් එක්කෙනෙක්වත් එන්නේ අපි හම් වෙන්නේ නෙමෙයි. ඒ මිනිස්සුන්නේ වෙන කොහෙද? ඒක නිසා අඩිය තියදී ගිහිල්ලා බලනකොට අච්චර සෙනඟ නැති විදිහ තරම් වේගෙන් යන්න බැරි වුණාට කිසිම දෙයක් ඇඟේ හැප්පෙන්නේ අවශ්‍ය තැනට යන්න පුළුවන්. ඒකට වේදනා සද්ද හිතවිලි කරදර කරගන්නේ ඌමනානේ. අර මූල කර්මස්ථාන ගෞරව නොකරන නිසා. ගෞරව කෙරුවොත් එයා අරගෙන යන්න පුළුවන්. මෙනෙහි කිරීමෙන් ඇත්තටම හිතවිලි වලට නඹු කරව වෙනවා. බලන්න ඕනේ මෙනෙහි කරන්න ඕනේ පිම්බි වැකිලි විතරක් මෙනෙහි කර. හිතවිලි තිබුණාට ගණන් ගන්න එපා. ඒ ගණන් ගැනීමෙන් තමයි හිතවිලි වලට ඔටුනු පරිදි. වේදනාවට, සද්දවලට කොයි එකටත් ඒව ඒව නැති තැනක් නැහැ. ඔය එහෙම නැතිනම් අපිට පිම්බි වැකිලි පේන්නේ නැහැ ඒ වෙලාවට. පිපි වගිනවා තලාව බාගෙන හිතවිලි එනවා නම් ඒක නෙමෙයි මෙතන මම මේ කතා කරන්නේ. මේවට කියනවා inner thoughts කියලා. inner thoughts කියලා කියන්නේ හර පද්ධතියක් නැති හිතවිලි. මොනවාක්වත් එයා යෝජනා කරන පණිවිඩයක් නැහැ. රාග, ద్వේෂ, මෝහ වශයෙන් වර්ණ ගන්විලා නැහැ. ඔහේ කච කච කච කච කච කච කච කච ගයින. දෙමලිච්චෝ කායිතිනකොට තියෙන උන් කොච්චර සද්දයක් කරනවා. ඒකෙන් ඉතින් උන්ට බය අර ගන්නවා. ළඟ ළඟ කට්ටිය ඉන්නවා කියලා. ඒ වෙනතෝ මොකක්වත් පණිවිඩයක් නැහැ. ඒ නිසා මේ හිතවිලි ඉවර කරන්න කල්පනා කරනවා කියලා කියන්නේ මේ භාවනා පිළිබඳව මේ මූල ධර්මාත්මකව සිතුවිලි නැති ලෝකයක් එයි කියලා හිතන හීනයක් විතරයි. බුදු වෙලා බුදුහාමුදුරන්ටත් හිතවිලි ආවා. බුදුජානනාංශ විවේකීව පැත්ත කරලා ඉන්න වෙලාවක කල්පනා වුණාලු අනේ මේ රජවරු මිච්ඡර දැඩි ආයබදු පනවනවා ආයබදු පනවන්නේ නැතුව රජුරෝ ධාර්මික වෙනවා නම් රටවැසියන්ට කොච්චර ලාභද කියලා. එජ්ජරෝ ධාර්මික වෙනවන රත්තුන් ලාභයි කියලා කියනකොට මාරය ඇවිල්ලා කිව්වලු ඕක තමයි ඊවේ දක්විස රජ වුණා නම් දෙන්නට අපිට හොඳට රජකම් කරන්න දුන්නා දැන් උනත් ප්‍රමාණයි මම අරන් දෙන්නම් කිව්වලු රජකම් බුදුහාමුදුරු බැලු කවුද මේ ඇවිල්ලා මට මේ දෙයක් ගහන්න කියලා බලනකොට මසිනා මාර මසින ඉතින් උන්දට බුදු වුණාට පස්සෙත් ඔහු වුණා නම් මේ අපිට මොන කතාවද අපි කියනවා දෙහිතිවිල් නැති පාරක් අපිට හම්බෙයි කියලා මේ හිතවිලි කියන්නේ කොයි වෙලාවෙත් තියෙන එකක් ඒකට තැන දෙන්නේ මූල කර්මස්ථාන තියෙන නොසලකිල්ල නිසා ඒ හිතලා කරන එකක් නෙවෙයි. මූල කර්මත්තනේ නිතරම පේන එකනේ. නිසා හුදුවට යනකොට යන්න ඕනේ හිතවිලි නැති පාරක් අපිට හම් වෙන්නේ. සද්ද නැති පාරක් කියලා කියන්නේ අංශභාගයක් මැරිච්ච ගතියක්. කන තියෙන හැම කෙනාටම වේදනාවක් තියෙනවා, සද්ද ඇහෙනවා. මේව බාධා කරගන්නේ වැටිච්ච හිත. පෙරදිච්ච හිත. භාවනා කරලා කරලා කරලා අවුරුදු ගණන් භාවනා කරපු කෙනෙක් දැනගත්තොත් මතක් කළා මගේ ජීවිතේට කවදාකවත් හිතවිලි නැති වෙලා නැහැ. නැති උනායි කියලා කිව්වනම් ඒක මේ මේ වරදවට හැ ගැනීමක්. ඒක තිබුණට යන්න පුළුවන්. ඒකට කියනවා විතක්ක විජය කියලා. විතර්ක කියන එක නැති හිතක් නැහැ. තියෙනවායි. මොකද කරදරයක් කරගන්න මොකද සෙනක ඉන්න පාරක තමන්ගේ එහෙම ඊට මිට යන්න යන්න යන්න ඉඩ හම්බෙනවා. ඒ විදිහට මේක හොඳටම අහුවෙන්නේ පරිසක්මනේ. සක්මණේදී එහෙම යනකොට අන්තිමට තමයි තේරෙන්නේ මේ පාවඩේ හිතවිලි වලින් හදලා තියෙන්නේ. Taman හිතවිලි පාවඩයක් උඩ ඇවිදින. පාවඩේ කරේ දාගන්න යන්න එපා. සම්පූර්ණ මැට් එකම හිතවිලි. ඒකට ෂෝක් එකක් ඇවිදින. මේ කාම පුරා එක්ම පරයන් කියන්නේ ඔය ඇත්තට වැඩිහිටි කියන්නේ Taman ගැන මේ සතිය සමාධිය අඳුරගන්න යෝගාවචරයා මේ පැයේ සීමාව මේ දැඩි පරබන්ධනයක් කරගන්න නරකයි. Taman දැනගන්න ප්‍රයෝජනෙයි සලකලා මේ සක්මන හිත පදම් කරගන්න කරන එක. පදම් උණයි කියලා දැනගත්තාම කීලිවල සක් පරියන්කට එන්නට කමන්නේ නැහැ. ඔක් කුසීතකමට නෙවෙයි හැබැයි. කුසීතකමටත් මේවා වෙන නිසායි ওই පැයේ සීමාව නිකන් ගුරුවරු පනවලා තියෙන්නේ. ඉස්සරහට යනකොට යනකොට දවසේ වේලාවල් වල හැටියට අවස්ථානුකූලව ඒ කාලසටහන වෙනස් කර ගන්නවා සත්‍ය සමාජයේ වැඩිවීම සඳහා. Thank you. ආධ්‍යාරේ පැහැදිලිය. ඒක මේ මෙනෙහි කරලා ගන්නවට වැඩිය හොඳ තත්ත්වයක්. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඒ හොඳටම අරමුණ හාද වුණාට පස්සේ ආල් වුණාට පස්සේ තමයි ඒක වෙන්නේ. ඒක gedara කරගන්න ඕන. at home Taman gedara ඉන්නා වගේ නිතරම හිත යනවා නම් ආනාපානෙට හෝ පිම්බි මැකිලිමට ආයෙ මෙනෙහි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි මෙනේ යම් වෙලාවක හිත පිට යනවා මෙනේ කිරීම උපකරණේ ළඟ තියාගන්න. මෙනේ කිරීම. ටෙස්ට් කරලත් බලනවා ඒ වගේම හිත පිට යන්න පුළුවන් වරින්. යන වෙලාවේදී අවශ්‍ය වුණොත් මෙනේ කිරීම යන්ත්‍රය පාවිච්චි කරනවා නමුත් යන්ත්‍රය තියාගන්න. නමුත් ඒ අරමුණේ හිත සුහදව මුණට මුණ දාලා ඉන්නද්දිත් වේගෙන් මෙනේ කරන්න යෑමෙන් වෙන්නේ සතිය බාල වෙනවා. සමාධිය කැඩෙනවා. එතෙන්දී මේ වීර්ය අඩු කරන එක හරියට මේ වාහනයක් පිකප් එකේදී වාහනේ නතර වෙලා තිබුණේක හොල්ලා ගන්න වෙලාවේදී ෆස්ට් ගියර් එකට දාන්න ඕනේ. ඒකට ගොඩාක් ඉන්ධන දුවනවා බර ගියර් එක වැඩ කරන්නේ විශාල වෙලාවකින් පොඩි තල්ලුවක් පිකප් එකක් කරගන්න. ඒ ඒ හෙල්ලා ගත්තට පස්සේ සෙකන්ඩ් ගියර් එකට අමුණ ගන්නවා. නැත්නම් ෆස්ට් ගියර් එකේ ගොඩාක් දුර යනවනම් ඒ ඩ්‍රයිවර් මොඩයක්. ඕන කෙනෙක් දන්නවා ආගිරි ගන්නවා කාර් එක ඊට පස්සේ. යන්තම් හොල්ලගත්තම සෙකන්ඩ් එකට දාගුවම සෙකන්ඩ් එකේ වාහනේ යන්න පටන් අර ගන්නවා. ඉතින්ටි යන ගැම්ම එනකොටම තර්ඩ් එකට දාගන්න. ඊට ටොප් එකට ගිහලා තමයි නැතර කරන්නේ. ඒ වගේ ඒ වගේම අපි හිතමු කන්දක් නගිනකොට ටොප් එකේ යන්න බෑ දැන්. ඉග්නිෂන් ගහනවා. එතකොට හරියට මේ තර්ඩ් එකේ තල්ලුව දීලා ටොප් එකේ තල්ලුව දීලා තර්ඩ් එකට දාගන්න. එහෙම නැත්නම් මේ මේ නොක් කරනවා එන්ජින් එක. අනිත් ඔය කන්දක් නගිනකොට බල්ලමක් එනකොට ඒ කෝකද ගියර් එක කියලා දානවා වගේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා ගියර් තුනක් තියෙනවා භාවනාව. මේ වීර්යය පමණක්. ආරම්භක ධාතුව කියලා කියන්නේ ෆස්ට් ගියර් එක වගේ. හැමදාම පටන් අරගන්නේ නතර කරලා තියෙන යකඩ කොට හොල්ලා ගන්න. එතින්දි බර ගියර් එකට දානවා. ඒක හැමදම ගඹුදු උනත් කරන්නේ. සෝවානුවත් කරනවා, රහත් උනත් කරන්නේ. හැමදාම මේ බිග්ිනර්ස් මයින්ඩ් එක ආධුනික හිතක් නවකම්ම ආධිකම්මික හිතක් ඇති කරගන්නවා. ඒකල ගැම්ම එනකොට ටක් ටක් ටක් ගාලා සෙකන්ඩ් එකට තර්ඩ් එකට දාගත්තා අරගෙන ගියා. හොඳට ඩ්‍රයිවිං පුරුදු කෙනෙකුට දාන්න එයාට මතකත් නැහැ ෆස්ට් එකට දානවා සෙකන්ඩ් එකට දානවා තර්ඩ් එකට අන්තිම බලනකොට වාහනේ යනකොටයි දන්නේ. පාරට දාගත්තට පස්සේ දන්නේ හැබැයි ගියර් එකේ එකින් එකට වැටලා. බොහොම සුළු වෙලාවකේ වැටෙනවා ආධුනික කාලේ ලයිසන් ගන්න වෙලාවේදී ෆස්ට් එකෙන් ඉඳලා සෙකන්ඩ් එකට දාගන්නවා කියන එක බුදුහම් මේ ලොකු ලොකු පරිශ්‍රණයක් තමයි පුරුදු වුණාට පස්සේ නෑ ඒ වගේ ඒ අදාළ වෙලාවේදී අදාළ වීර්ය යොදන කියනවා තදුපක විරිය වාහනතා කියලා එතනට ගැළපෙන වීර්ය ප්‍රමාණය තීන්දුව කිරීම උපචාර සමාධියේ ඉඳලා අර්පණා සමාධියට යනකොට යෝගාවචර විශ්ින් හරියටම දැනගන්න. දැනගන්න නැතුව අනවශ්‍ය විදිහට වීර්ය කෙරුවොත් සතිය සමාධිය දුර්වල වෙනවා. අවශ්‍ය වීරිය නැතුනොත් නිඳට වැටෙනවා. මේ දෙකට වැටෙන්නේ නැතුව මැදමාවත කිසිම පොතක ඒක සින්ක්‍රොනයිස් කරලා දෙන්න. ඒක අත්තර අත් දැකීමෙන්මයි අතහුරුව කියලා එකක් තියෙන්නේ. කලපුරුද්දෙම කරන්නේ. ඒක නිසා හැම වෙලාවෙම භාවනා නොකර ඉඳලා ආයෙ භාවනා කරන්න පටන් ගන්නකොට අන්නේ පදම් ගැසෙනවා. ඊට පස්සේ දැඩි වීර්ය කරන සමහර නැත්නම් වීර්ය මාධිකමෙන් නිදා නින්දට වැටෙනවා. ඒ ගැන කියන්න ගිහිල්ලා මේ කෙනෙක් කියනවා මට මතක නැහැ මනුස්සගේ නම මොකද්ද කියන ඔස්තාද් අල්ලා රක්ඛගේ ගුරුන් වහන්සේ මුස්ලිම් මිනිසෙක් එයා තමයි හිටියේ දේවත්වයටපත් වෙලා වගේ මේ සිතාර එකයි රොයල් ඉන්ස්ට්‍රුමන්ට් එකයි වාලේ වාදනය කරන්න ඒ මිනිස්සයා කියනවලු ඒ මිනිස්සයා ඒ කෘත්‍ය වාදේ වයලින් වාදනය කරන එක ලෝකේ රාජ්‍ය මට්ටමින් තමයි කරන්නේ එයා ගෙන්න ගන්න තමයි. හැබැයි කොහොම කරත් දවසකට පැය 9ක් එයා ප්ලේ කරන්න ඕනේ. සංගීත සම්දර්ශනයක් වේවා නැත්තම් එයා හරි ප්ලේ කරන්න ඕනේ. යම්ම හේතුවක් නිසා එයාට ඒ දවස් පැය 9 කරගන්න බැරි වුණොත් එයාගින්න ප්‍රධානම ගෝලයා දැනගන්න ඕනේ ගුරුන්නාන්සේට අද වැරදිලා කියලා. එක දවසක් පැය 9 කරන්න බැරිනොත් පහුවෙන්ද වයලින් එකට අත තියෙනකොටම ඊගාව ගෝලයාට තේරෙනවලු ඊයේ දවසේ ප්‍රැක්ටිස් කරලා නැහැ ගුරුන්නාන්සේ කියලා. දවස් දෙක යනකොට අනික් ගෝලයන්ටත් තේරෙනවා. දවස් 3ක් කරන්න බැන්නොත් රටේ ඉන්න ශ්‍රාවකයෝ දන්නවලු මෙයා දවස් 3ක් කරලා නැහැ කියලා. ඒක නිසා නෙවෙයිලු මම මේ දේ කරන්නේ සරස්වති පූජාවක් වශයෙන් අනිවාර්යයෙන්ම දවසට පෑනමක් කරනවා. ඉතින් අපිට හිතෙන්නේ උනේ වයලින් එක පටන් ගන්න ගන්න බෑ 24 කරන්න ඕනේ. පුරුදු වුණාට පස්සේ ඔය නොකර හිටියත් හිටී කියලා. ඒ කියන්නේ වයලින් එක දන්නේ. එනමයා පැය 24යි. අඩුම පැය 24 දාන්න. ඉතින් එහාට භාවනා නොකර විනාඩියක් හරි පිට ඇරියා නම් ඉතින් ගියා තමයි. මේකේ කිරි කලෙයි ගොම කඳුලයි. එක විනාඩියක එක තප්පරයකට ඉඩ දෙන්න බෑ අඩුම පැය 24 කරා. එහෙම නැතුව මේ සෙල්ල මෙච්චර පුසු කරගත්තදී ආය පාචල් කරගත්තොත් භාවනා නොකරපු කෙනෙකුට හිතට සහ ගන්න. මෙච්චර මම ලස්සන පිරිසුදු කරපු එකේ. නිදාගන්නත් වෙන තේකම තමයි. යන්නත් ඉස්සලා සතිය නිදාගන්න අවදි වෙනකොටත් අවදි වෙන්න. නිින්දට යනකොට කොහොමද අවදි මනස නිින්දට වැටෙන්නේ. ඊට පස්සේ අවදි වෙච්ච ගමන් ඇස් අරින්නේ සතියෙන්ද කියලා බලන්න. ඒ තරමටම වරහන් දෙකක් කිට්ටු කරනවා වගේ නිින්දට යන හැටි, නිින්දේ මතුවෙන හැටි මොන්නම තැනක්වත් බලන්න සතියෙන් ඉන්න බැරි ගතියක් තියෙනවා. ඉස්පෑවිසියතරම තමයි. තමාර වෙලාවට මේ භාවනා කරනකොට නිින්ද යන්නේ නැහැ. හැබැයි ඉරියව්ව දෙන්න කියනවා. නිදාගෙන ඉන්න ඉරියව්ව දෙන්න. එතකොට මේ තමයි හොඳට තේරෙනවා විස්රාම වුණාට නිින්ද කියලා නැහැ හිත විස්රාමනේ වගේම හොඳට සක්මන් කරන්න පුළුවන් සම්පූර්ණ හිත විස්රාම වෙලා තියෙන්නේ සක්මන තියෙනවා. ඒ වගේම සාමාන්‍ය වැඩක් කරන්න පුළුවන් කය හොඳටම විස්රාම වෙලා මේ වැඩේ කරන හරිය දක්ෂ චිත්‍ර ශිල්පියෙක් ඒ චිත්‍රය අඳිනක වෙලාවට ඒ චිත්‍රයට වශී වෙලා වැඩ කරනකොට යාර වෙහෙසක් දැනෙනවා. හොඳ ගණන් හදන කෙනෙකුට මේ ගාන සාත්‍රේ හරියට හරිනවනේ එයාට තේරෙන්නේ වැඩක් කරනවා කියන්නේ. ඒකේ හිතට ආහාරයක් වෙනවා. නිසා මොන වැඩේ කරුවත් ඒක විස්රාමයක් නැතුව මේක දඩයක් කරදරයක් කරුවොත් මහා වෙහෙසකින් ඉවර වෙනවා. එහෙම නැතුව හිත මුළු හදින්ම වැඩේ කරනකොට ඒක වැඩක ගතියක් එන්නේ. මොන විදිහකින්වත් වෙහෙසක් එන්නේ. සක්මන් භාවනාදී සමාධියටපත් වී සක්මන වේගය අඩු වී අඩු වී කකුල ඉස්සිනාක බවක් දැනේ. මේ පිළිබඳ උපදෙස් දෙන ලෙස කාරණක ඉල්ලමි. මේක සිද්ධ වෙන දෙයක් නම් භාවනා කරගෙන යනකොට සක්මනේදී හෝ පරියන්කේදී හෝ එදිනෙදා වැඩ කරනකොට මේ වගේ වේගයේ ඒ වගේම හිතේ තියෙන උනන්දුවේ විවිධාකාර වෙනස් මට්ටම් එනවා. ඒ සෑම දෙයක්ම කරනවා නම් කරලා ගත්ත දෙයක් නම් ඒකට වන්දි ගෙවන්න ඕනේ. කෙරෙන දෙයක් නම් ඕන දෙයකට ධර්මයෙන් වෙන දේ. නිකන් හරියට පයට විලංගු ගැහුවා වගේ පයක් කොසලා පයක් තැබීම ලෝකයේ උස්සලා බිම තියනා වගේ බරපතල වැඩක් වෙනවා. ඒ හොඳට ඒක දැනගන්න ඕනේ. ඒ මේක නැතුව ඉක්මනින් ඉන්නේ පියවරක තිබලා තියලා ගියත් ඔකෙන් කරන්නේ සතිය පිටවන එක තමයි. හිමීට පියවර තිබ්බා සතිය පිටවන එක තමයි. ඒක නිසා ඔය ද්වේතානුපස්සනා සූත්‍රේ නැත්තම් මේ ද්විතානපස්සන සූත්‍රය තමයි තියෙන්නේ. ඒකෙදි භාවනා කරන යෝගාවචරයක් වුණත් කමක් නැහැ. අදිශී ගින්නක් ආව කවුරුරි මැරුණා මොනවාරි කරදරයක් වෙලා දැන් තමයි හොඳටම තක්කුමුකේ දුවනවා. මේ වැඩේට දුවනවා. ඒ දුවනකොට යාට කල්පනා වෙන්නවා නම් දැන් මම දුවලා ගියත් නැතත් මැරෙන එක මැරිලා ඉවරයි දැන් ඒක. ඒ ගිනි අරගෙන තියෙනක ඉවරයි. ඒක නිසා මේක හිමීට ගියා මොකද වෙන්නේ? දුගුණ ගියාම වෙන්නේ තියෙන්නේ අර එතෙන්ද යනකන් තියෙන තක්කු මුක්කයි කොරස් කටයත් අදාගන්න බැරි කලබලෙන්නේ කියලා ඇත්තට වේගය යෑමේ වේගය කර්මණු කල්පනා කරලා ඒ බුදුරට හිමීට යන්න හිතනවලු මේ වෙලාව. මේ සඳහා කැප වෙලා තියෙන්නේ යොමු වෙලා තියෙන්නේ කලබලේ කියලා পায়පත්ලාගෙන වැටිලා নানা ප්‍රකාරද හිමීට ගියාම මොකද කියන්නේ. ඉතින් හිමීට යනකොට හිතනවලු මේ හිතගෙන හිටියාම මොකද වෙන්නේ? එහෙන් එන කවුරු හරි එයි මෙහෙන් එන එකක් වෙයි කියලා හිතගෙන ඉන්නවා. හිටගෙන ඉන්න වෙලාවෙදී ඉන්නවනේ දැන් හිටගෙන ඉන්නවද ඉඳගෙන ඉන්නේ කියලා. බුදියාගෙන ඉන්නේ කියලා අර එන්නේ එන්නේ එන්නේ වේගය අඩු වෙන එක තමයි භාවනා කරන කෙනාගේ බැරි. භාවනා නොකරන කෙනාගේ තියෙන්නේ තක්කු මුක්කු තමයි. අර බෙලිගිරියක් තල්ලත් අකුඩු රැච්චම හාවට වෙච්ච වැඩේ තමයි කැලෙත් කඩාගෙන මණික් මිනිසුන්ට බුදියා ගන්න දෙන්නේ නැතුව අහස කඩා වැටෙනෝ කිය කියදුව. එචා මේ මට මතක නැහැ චේතනාකරණී නෑ. ද්විතානුපස්සනා සූත්‍රයේ නැත්නම් ඒ ළඟම තියෙන අනෙක් සූත්‍රයේදී සරුවචනසේ පෙන්ලා දීලා තියෙන නිකන් තිරින්ග දැම්මා වගේ. විලංගු ගැට ගැහුවා වගේ මෙච්චර වේගෙ කොහෙන්ද මොකටද කියලා හිතනවා. එතකොට ඉබේම tempat ගතිය මේක තල තුනා ගතියක්. ඒ තල තුනා ගතිය කෙලස් සහිත කෙනාට ඉවසන්න බෑ. වෙන කෙනෙක් හිමිට කරනවත් ඉවසන්න බෑ. යාට තියෙන්නේ තක්කුමුකෝ. හැමදේම අවුල් කරගන්න. අවුල් කරන අනික් ගොල්ලත් අවුල් කරගත්තා නම් ඒගොල්ලන්ට බයි. මම භාවනා කරන එක මම කලබල වෙලා ගියත් මට තියෙන සතිය පිටුන එකයි. හිමීට ගියා සතිය පිටුන එක. සතිය තියෙනවා නම් වේගෙ පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. අන්තික මේ සක්මන් කරනවා කියන්නේ අවශ්‍යව තැනට යන්න හදන ගමනක් නෙවෙයි. හරියට ආපහු එන එකනේ කරන්නේ. ඉතින් හිමීට ගියාට ප්‍රශ්නයක් නැහැ. සක්මන් සම්මෝහයේ විවෝධ තමයි නෝයි ඒක ඒකේ ස්නායු සම්බන්ධ ඇත්තටම එකක් කියන්න බෑ. අපි සාමාන්‍යයෙන් තියෙන්නේ මේ ජවයට වැඩ කරන්නේ. කෙලස් ජවයේ තියෙන්නේ අපිට. ඒ නිසා අපිට මේ වේගය මොකද්ද කියලා තේරෙන්නේ නැති මේ ජීවිතේ ලෝ එකම රස්සාවක්වත් නැහැ වම දකුණු දෙක සමබර කරන. හැම රස්සාවකින්ම එක පැත්තක් වැඩි කරනවා. අද තියෙන්නේ ලියන කියන වැඩ නිසා අද හැම කෙනාගේම දකුණ දිගයි දකුණ වේගය වැඩි වම කොටයි වමේ ක්‍රියාකාරීත්වය අඩු. ඒක ඉතින් මනල බල්ලා පෙන්වන්න පුළුවන් ඒ තරම මිනිසයා මේ දක්ෂිනාංශිකයි. වමාංශිකයි කියලා කියන්නේ කොමියුනිස්ට් කාරින්න දක්ෂිනාංශිකයි කියන්නේ අධිරාජ්‍යවාදීන්. කොහමරි වම දකුණු දෙක වැඩ කරනාගේ වැඩ කරන පැත්ත වැඩියෙන් වැඩ කරනවා. මේ වාගෙම වම දකුණු දෙකේ එකක් කෙරෙනවා එකක් කරනවා. ඒ නිසා අපි කරන හැම ව්‍යායාමයක්ම කරයි. ඒ නිසා ශරීරය ලෙඩ කරනවා. ඒ දේ නැකර ස්වභාවික කරන්න තමයි කියන්නේ සියෙන් යුක්තව එහාට මෙහාට ඇවිදින්න හදිසි කරන්න නැතු. එතකොට තමයි තේරෙන්නේ මේ දකුණ හරියෙන් යනවා වම ඇදිලා එනවා කොරේට. නැත්නම් දකුණ යනවා වම යනවා දකුණ ඇදිලා එනවා මේ වගේ විෂමතා තියෙනවා. ඒ නිසා මේ විෂමතා නිසා ස්නායු පද්ධතියත් අංශ භාගයි. රුධිර දහවණයත් අංශ භාගයි. ඒ වගේම හැම දෙයකම වියුලක් තියෙනවා. ඉතින් භාවනා කරනකොට ස්වභාවික පැත්තට එනවා. කියන්නේ ආපහු ඇවිල්ලිවලා ප්‍රകൃතියට වැටෙනවා. ඉතින් මේක සුවසේවාවක්. ඉතින් එතකොට ස්නායු රුධිර පද්ධතිය අනිකුත් පරිවෘත්තීය ක්‍රියා සේරම නිකන් gedereනවා වගේ එකක් මේක තමයි කියන්නේ අපි අපට කරන මෛත්‍රිය කියලා. අපි රස්සාවක් කරන තාක්කල් වැඩක් කරන තාක්කල් වේගෙන් වැඩ කරන තාක්කල් මේකෙන් වැඩ ගන්නේ මැටි පාගන ගොනෙක්ගෙන් වැඩ ගන්න මිනිහෙක් වගේ. කවදාහකවත් මේ ඇඟට ඕන දේ දෙන්නේ නැහැ. ඇඟ යන්ත්‍රානුසාරයෙන් වැඩ කරන මොකක් හරි ප්‍රයෝජනයක් සඳහා. ලාභයක්, කීර්තියක්, ප්‍රශංසා. මොකද මේකට හරි වෙහෙසයි. කිසිම විස්රාමයක් නැහැ මේකේ. පොඩි ළමයෙක් දිහා බලන්න, පූසෙක් දිහා බලන්න, නැත්නම් මාළු ටැංකියක ඉන්න මාළුවෙක් දිහා බලන්න. ඒක ස්වභාවයෙන් දුවන. ඒ නිසා කියනවා තද ටෙන්ෂන් එක තියෙන කෙනාට මාළු ටැංකියක් ගාවට වාඩි වෙලා මාළියෝ ඉන්න දිහා බලන්න ඉන්නේ කියලා. නැත්නම් පූසෙක් දිහා බලලා ඒ පූස කොච්චර විවේකද ඉන්නේ කියලා. පූස ලැග්ගට රාජාසනෙටවත් එලවන්නේ නැහැ බල්ලෙක් කියම නැගොත් චිප් බල්ලා කියලා එළව. උසලවන්න මොකද ඌ දැකීමම සාන්තිය. එකම මිනිසෙක්වත් නැහැ. ඒ වගේ විවේක දන්නේ. විවේක දන්නේ එනකොට ස්නායු විතරක් නෙවෙයි රුධිර විතරක් නෙවෙයි සෑම දෙයකම සුවසේවාවක් ඇති වෙනවා. මේ සුවසේවාවේ පල්ලවෙනිම පියවර තමයි ඔය පස්සම්බයන් කාය සංකාරම් කියලා ආස්වාස්පස්ස සංසිඳනකොට ඉස්සල්ලාම මිනිසයාගේ තියෙන ප්‍රධාන කායික රෝග අඩු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වේදනානුපස්සන චිත්ත සංඛාර කියන්නේ වේදනා සංඥා වේදනා මට්ටමට යනකොට ඒක ස්නායු පද්ධතිය දක්වම මේ රසායනික බෙහෙතක් දීලා එහෙම නැත්නම් පංචකර්ම කරලා ඇඟ හදනවා වගේ ඉතින් පිට අඹන ආයසලයක් ඔක්කොම අර පොඩි ළමයි ඉබුදුනාට පස්සේ නාවනකොට ඔය ඇද ඇරලා ඇට නමලා මගුලක් කරන්නේ අම්මලා. ඕකයි ප්‍රතිචිතාර තමයි අම්මලා නැටුවන් නැතත් එහෙම තමයි. ඒනකොට අම්මලා හැම වෙලාවෙම ඒක හදනවා. ඒ වගේ සම්පූර්ණ වේදනන වසනාදී හදනවා. සංඥා වැඩ කරනකොට පිස්සු අරිනවා. හැම කෙනෙක්ම පිස්සෙක්. හැම කෙනෙක්ම මේ භාවනා කරනකොට හම්බෙන හැමදේම බදා ගන්න ඔළුවේ දාගෙන සංඥා වලට ගියාට පස්සේ තේරෙනවා මේ රබර් රැට ඇහිඳින කාලේ රබර් රැට ඇහිඳගෙන අපි රබර් රැට ගහලා දිනනවා. දින ලබන ඇට කෙලි කේලක් නැහැ නේ රබර් රැටමයි හම්බෙන්නේ. වගේ මේ මුළු ගේමම රබරට සෙල්ලමක් විතරයි. එන රබරට ගොඩාක් අකුරු නැරිලා අපි ජිල් ගහලා අර රබරට මල්ලට මෙයා ගහනවා. කොහොමද රබරට ගන්න. මේක එහෙම ලබන්න මහා ලොකු දෙයක් නෑ සංඥා මට්ටමට යනකොට අපි මේ කරේ ඉසේ තියාගෙන ඉන්න මේ පොඩි මේ ලැබීම් ගෙවීම් අනම්මන ඔක්කොම පොඩි දරුවන්ගේ සෙල්ලමක් විතරයි. හීනෙන් දකින වර්ණ සටහනක් විතරයි කියලා ඔය ඊර්ෂ්‍යා කරන්න දෙයක්. අරුවට වැඩියෙන් මං කඩාගෙන ගන්න ඕන කියලා දෙයක් මොකක්වත් නැහැ. කේමනන්ද සාංශ ඉන්න කාලේ කියනවා ඒක තේරුණාට පස්සේ වැඩියෙන් කෙනෙක් පොහසත් තව කෙනෙක් දුප්පත් කියලා කියන එක කියන්නේ අසුචි වලක ඉන්න අසුචි වණුවෙක් ලොකු අසුචි වලක් හම්බෙච්චාම ඌ සන්තෝෂ වෙනලු මං හරි පොසත් කියලා. ඔච්චර තමයි මේ ලෝකේ පොතක්. පොඩි එකාට හරි සෞතු ඌට අවල තියෙන පොඩි කැල කැම ඉන්නේ අසුචි වලේ තමයි ඌට ඕන තරම් කෑ හැකි. මේ ලෝකේ තියෙන ওই නම්බුකාරකම් ඔක්කොම ওই සංඥාව පිළිබඳ ලේසියක් වටහලන්නකම් විතරයි. එත කල්ම අපේ අල්ලපු ගෙදෙට්ට වැඩිය වැඩියෙන් කරන්න ඇත්තම් මොන සක්විති රදකමටත් වැඩිය හොඳයි. මොනවා හම්බුනත් කමන්නේ අල්ලපු ගෙදර ඒජේ තියෙනවන වැඩන්නේ. මේ සංඥා පිළිබඳ පොඩි ලේසියක් තේරුම් ගන්න කතාවක්. සංස්කාර වලට ගියට පස්සේ මේ කෙරුවාවල් කියලා જાති තියෙන්නේ. මමත් පොරක් මම වැඩ පෙන්නන්න ඕනේ කියලා ඔක්කොම තේරෙනවා. මේවා සේරම හුදු මාන්නෙන් යන සෙල්ලමක් විතරයි. සංස්කාර තියෙන පස්සම යන්න දේ යන දේ ඇරලා නිකන් ඉන්නවා විතර දක් විතරද කමක් නැහැ. ආනේ ඒ දේවල් එකින් එක මට්ටමේ ඒ කියන්නේ පිටතම තියෙන කායනුපස්සනාව සුද්ධ කරගෙන වේදනානුපස්සනාව සංඥා සංස්කාර විඥාන වශයෙන් ඇතුළට ඇතුළට සුද්ධ වේගෙන ගියාට පස්සේ ඉතුරු වෙන්නේ බුදු හිතක් විතරයි. කාගෙත් ඉතුරු වෙන්නේ ඒකයි. මේ මේ එක එක දේවල් අල්ලගන්න මේ එක දේවල් අයිතිවාසිකම් කියන තාක්කල් හොදලා විසඳන්න බැරි කක්කාවක් තියෙනවා. ඉතින් මම ඒ භාවනා කළම හැලෙන්න ආරින්න. එච්චකන්නම් ඔය ඔහම නේ ඔල්ලුවෙන් හිටගෙන කිව්වත් මේ මම කියාගත්ත දේ මගේ කියාගත්ත දේ අම්මා මුත්තා කිව්වත් අතර හරින්නේ නැහැ. අතින් ගියාට පස්සේ ඒ සියල්ලම සුද්ධ වෙනවා. ඒකයි මුද්‍රජනන්ජ අපිට දීලා තියෙන දේ සියල්ල සියල්ලෙන් සම්පූර්ණ කරනවා. භාවනා කරන යනකොට හැම දෙයක්ම සුද්ධ කරනවා. කිසිම දෙයක් ඉතුරු කරන්නේ ඒකට ස්නායු පද්ධතිය කියලා විශේෂයක් නැහැ. ඒ කියන්නේ මේ කොටිම කියනවනම් අභ්‍යන්තර බාහිර කියන සීමාවල් කඩලා යනවා. මේ මගේ මේ හැම සීමා කරගත්ත එක නෙමෙයි මම කියාගෙන ඉන්නේ. බාහිරේ තියෙන වාතෝ ධාතුව ඇතුලේ තියෙන වායෝ ධාතුව වායෝ ධාතුව පමණයි. පොළවේ තියෙන පටවි ධාතුවේ මේකේ තියෙන පටවි ධාතුවේ පටවි ධාතු පමණයි. බාහිරේ තියෙන උණුසුම සිසිලයි ඇතුලේ තියෙන උණුසුම තේජෝ ධාතු, චේතෝ ධාතු පමණයි. ආපෝ ධාතු පමණයි කියලා ඒ සීමාව කැඩලා ගියාට පස්සේ දියසුලියක් වතුරක තිබිලා දියසුලිය නැති වෙනවා. දියසුලිය නැතුණා කියලා වතුර නැති වෙන්නේ නැහැ. වතුරෙම තිබුණ කැළඹිල්ලක් නැති වෙනවා. ඒකේ සක්මන් කරනකොටත් ඒක වෙන්න පුළුවන්. පරියන්කේ ඉන්නකොටත් ඉන්න පුළුවන්. මේ Taman කියන එක වතුරට වැටිච්ච ලුණු කැටයක් දිය වෙලා යන්න වගේ වතුරේ තිබෙන දියසුලියක් දිය වෙලා යන්න වගේ ඒක මේ දියසුලියක් තියෙනකොට මේ දියසුලිය මේ දියසුලිය නොවේ කියලා පෙන්වන්න දෙකක් තියෙනවානේ සිදී වුණාට පස්සේ ඉවරයි මේ මග මම කියන මේ සීමාව දේශ සීමා බැඳගත්තට පස්සේ තමයි බරගති හැල්ලු ගති ගැටුම් කම්පන චංචල සේරම ඝර්ෂණ තියෙන්නේ අක්මනිදදී කොහේද මේ සීමාව ඉවර වෙ කියලා නැත්නම් මේ සීමාවල් සීමා මරියාදාවල් කඩලා ගිය වෙලාවේදී මෛත්‍රී භාවනා දුගන්නනවා මේ සීමා සම්බේධය කියලා එකක්. ඒ වගේ මේ විපස්සනාදී සිද්ධ වෙනවා. සිද්ධ වුණාට පස්සේ ගියසුලයක් වතුරට ගිය වුණා වගේ ලුණු කැටයක් මොහොතට වැටුණා වගේ අනන්‍යතාවය නැතිලා යනවා. ඒකනේ සාමාන්‍ය විස්තර කරන්නේ සහැල්ලුවක් විදිහට තමයි. අසීමිත පැතිරියාමක් සිද්ධ වෙනවා. එකතු වෙලා ඝන වීමක් ආතතිගත වීමක් නෙවෙයි අසීමිත පැතිරියාමක් වෙනවා. ඊට පස්සේ ආයෙ නඩත්තු කරන්න කියලා දෙයක් නැහැ, වග වෙන්න දෙයක් නැහැ. ඒව ඒ ධාතු ගුණානෝම ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේ ඇත්තට මේක මේ චින්තාමේ වශයෙන් හිත සකස් කිරීමක් කරන්නේ. නමුත් මේ පය තබන්නේක් නැත පයක් කියලා දෙයක් කියන්නේ නැහැ කියලා කියන්නේ කවුද? එන්නමයි ඒ කියන්නේ එයාම තමයි නැහැ කියලා කියන්නේ. එයාම තමයි තියනවා කියන්නේ. හොරාගේ අම්මෙන් පේනනවා කියන්නේ ඒක. ඒ නිසා ඒක තියනවා කිව්වත් නැහැ කිව්වත් එයා දිනුවා. එයා ගහපාදීල වැඩන්නේ නැති බව දැනෙන්න අරිනවා. දැනෙන්න අරිද්දිම එයා කියපු නිසාවත් යෝජනා ඉදිරි කිරීමක් නිසා මේක තමයි ප්‍රകൃතිය. ඈ නෑ ඇත්තට ඌමනා මට්ටමක් තියෙනවා මේ මේ ලෝකයේ මම මාගේ කියන මැරෙන්නේ නැති වෙන්න ඊර්ෂ්‍යා ක්‍රෝධ බයින කරන එනකොට මේක කියලා දෙදාගේ අපේ නම් එහෙම පොතේ ලියලා තියෙනවා කරන්නේ කරවන්නේ කවුරක්වත් නැහැ කියලා ඒක දාර්ශනික මට්ටමේ මූලධර්ම මට්ටමේ සුතමේ මට්ටමේ පොතේ දැනුම මට්ටමේ යම් ඉඟියක් දෙනවා නමුත් යෝගාවචරය කියලා කියන්නේ අපි මේ සුතමේ මට්ටම තීරුම් අරගෙන කුසල ඡන්දය පහල කරගෙන නැවත නැවත හිත යොදවමින් චින්තාමය මට්ටමින් එන හිතවිල්ලකුත් නෙවෙයි ප්‍රත්‍යක්ෂයටම යන්න හදනකොට මේකේ වටිනාකමක් නැහැ. ඒක නිකන් හුද්ද වටින සෙල්ලම් බඩුවක් තමයි පොඩි කාරණා ලොකු වටිනාකමක් තියෙනවා. සෙල්ලම් කරන වයසේ පැන්න කරනාට ඒකේ ඔය කියන වටිනාකම නැහැ. අර පොඩි එකා සන්තෝෂ කරන්න පුළුවන් වටිනාකම තියෙනවා. ඒ වගේ තමයි මේ දේවල් වල වටිනාකම Tamange ඉන්න භාවනා විපස්සනා මට්ටම් වල හැටි හැටියට උසපහත වෙනවා. වයින් කරව බොනික් එක යනවා වගේ යනවා. ඒක නෙවෙයි තිය හැම වෙලාවෙම එච්චර තමයි තියෙන්නේ. අවිජිනකොට විතරක් නෙවෙයි කොයි වෙලාවෙත් බොනික්කම තමයි. කොයි වෙලාවෙත් මේ රූකඩයක් නටන්නේ මේ රූකඩේට අයිතිවාසිකම් කියන්නේ කියලා තමයි හිත නරක කරගෙන තියෙන්නේ. ගියාත්ම තියුණ රූකඩේ නෙවෙයි මේ ආත්මෙ තියෙන්නේ. හැබැයි ගියාත්මෙ මොකද උනේ කියලා ඉතින් දැන් ගාණක් නැහැ. මොකද දැන් තියෙන එක ලොකුයිනේ. හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී බුදුන් කියන తත්‍ර తත්‍ර අභිනන්දති. දැන් මොකද්ද ඇල්ලුවේ? ඒක බල්ලගෙන මැරෙන්න නටනවා. ඒකත් ඇල්ල තව එකක් ඇල්ලුවාට පස්සේ අර කල්ල මතකවත් නැහැ. මේක අල්ලගෙන දානවා. ඒ නිසා සක්මන් කරනකොට ඔක වැටුණාට එදිනදා ජීවිතේ කිසිම නැහැ මේක කලින් චිත්‍රපටි කරපු එකක් චිත්‍රපටිගත කරපු දෙයක් ජීවිතය කියන්නේ අපිට තියෙන බලන එක විතරයි ඕක සංසන්ද ඕක සංස්කරණය කරන්න අපිට අවශ්‍යයක් නැහැ ඒක අපි කොච්චර සංස්කරණය කරත් වෙන්න තියෙන දේ වෙනවාමයි ඒක නිසා ඔන්නේ යnderලා බලන්න ඉන්න පුළුවන් නම් ওই කිසිම නැහැ පුයාගත්ත බතක් කාලා බුදියන්න පුළුවන්. විතර කරදරනේ. මේක අපි හිතන එක හදන්න පුළුවන් කියලා ඊට පස්සේ නම් ඉතින් ඉවරයි. ඊට පස්සේ ඉතින් වැඩිම ව්‍යාවෘත වෙලා මේක හොඳ පැත්තට ගන්න තටමු. කොහොම කෙරුවක්වත් කණ්ණාඩියේ මූණ බලලා කොච්චර සෙල්ලම් කෙරුවක්වත් ඒ කණ්ණාඩියෙන් පේන ප්‍රතිබිම්බේ ලස්සන කරන්න බෑ. ওই මූණේ තියෙන කැතකම පේනවා, පේනවා, පේනවාමයි. කණ්ණාඩිය මූණ බලලා ওই පේන එක හැද ගහන්න ගියාට ඒක වෙන්නේ නැහැ. ඒ කණ්ණාඩි දෝෂයක් නෙවෙයි මූණ කැත මිනිහගේ පේන එක ඇතරම තමයි. ඒක හදන්න බෑ. අවසාන ලිඛිත ප්‍රශ්නේ තියෙන්නේ පරයන්කේ යෙදෙන විට නාසයේ උඩ කෙළවරේ වදින හුස්ම නාසයේ පුරා වීදී ඉහළට යන ස්වරූපයක් දැනේ. නාසයේ මුළු කිසියම් මුල කිසියම් දෙයක් ආවරණය කර නැති බව දැනේ. මේ ගැන පැහැදිලි කිරීමක් කර දෙන්න. මේක පැහැදිලි කිරීමක් නෙවෙයි මේක එක සටහනක් හෝ එක ආකාරයක් පමණයි මේක දහස්වර දහස් ආකාරයෙන් මේක වෙනස් වෙනවා දකින්නකොට තමයි ඒක අපිට මේ භාවනා සිද්ධ වෙන්නේ. ඒක නිසා මේක පේන්නවි. මේ එක එකක් එක එකක් අර්ථකථනය දෙමින් විස්තර කරන්න ගියොත් එහෙම ඊගාව දේ එන දේ බාධා වෙනවා. ඊගාව එන දෙයට නිසිනින්ද යන්න අරින්න මේවට අර්ථ දෙන්න දඟලන්න යන්න එපා. මේවා අර්ථ වෙනස් වෙනවා, විපරිණාමයටපත් වෙනවා. අනිත්‍යයි කියන එක විශ්වාස කරන්න නම් එකට එකට නතර වෙවි අර්ථකථන දෙන්න යන්න එපා. එතන එතන එතන කමෙන්ටරිස් දෙන්න ගත්තොත් වෙන්නේ මොකද? නිසින්ින්දී වෙන ගමන් වේදී බාධා වෙනවා. ඒ නිසා මේක වැඩිම සඳහා උත්සුක කිරීම සඳහා උනන්දු කිරීම සඳහා කරන මිසක් එක එකක මේ මිනී කරමින් අර්ථ දෙමින් යන්න ගියොත් වේගය බාධා වෙනවා. වේගය මේ ව්‍යාකූල වෙන්න පටන් ඒ නිසා මේ හොඳයි කියලා කියනකොට මේ යන ක්‍රමය හොඳයි. මේක දියුණු පවුණු කරන වැඩි වැඩියෙන් ලබා ගැනීම සඳහා කළ යුතු ක්‍රමයට අනුග්‍රහ කරන එකයි කරන්නේ. දන්න ක්‍රමවලට. කිලි මගෑරු නෑ. යා අපිට ඉල්ලීමක් කරන්න පුළුවන් දායකයන්ගෙන් වැඩි කොට. ඔන්න වැඩි කළ දෙතයක් මේ. ඔය ඒක නිසා අපිට තියෙන්නේ අර ලෙඩේ සනීප වෙනකම් අපි ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් එකේ දෙනවා. මොකද විෂ බීජ ආවරණය කරනවා. ඊට පස්සේ වාට්ටුවේ දානවා. වාට්ටුවේ දාලා සාමාන්‍ය මට්ටමට එනවා. ඊට පස්සේ ගෙදර ගියාට පස්සේ කියනවා ලෙඩක සුව සුව වෙන්නේගේ තත්ත්වෙට ඉන්නේ වෙනද විදිහට වැඩ කරන්න යන්න බෑ. ඊට පස්සේ තමයි ටිකෙන් ටිකේ ගෙදර වැඩවලට යන්නේ. මෙතන නිකන් වාට්ටුවේ ඉන්න මට්ටම තියෙනවා. ඉන්ටෙන්සිව් කෙයාර් යුනිට් මට්ටම නෙවෙයි. නමුත් ගෙදර ගිය තරම් විෂ බීජ නෑ මෙතන. නමුත් මෙතන විස බීජ මට්ටමට එනකම් පුරුදු වෙන්න ඕන. පුරුදු වෙනකොට මෙහෙදී එන සද්ද ප්‍රශ්නයක් නැහැ කියන මට්ටමට එයි. ඉතින් ඒකකොට ගෙදර ගියාට පස්සේ සද්ද නැති වෙලාවදී පුළුවන් තරම් කරගෙන යනවා. මොකද සද්ද වැඩි වෙන්න පුළුවන්. පුළුවන් වුණොත් භාවනා සතිය වැඩි වෙනවනම් ඒකත් දරා ගන්න පුළුවන් දවසක් එයි කියලා ටික ටික ටික මෝරන්න ඕන. නෑ ඒක අපිට ඇති වෙන්න දීලා තියෙන ඕනකමක් ඕනේ නෑ සංසාරේ පව් කරලා තියෙනවනම් අනුන් ඇවිල්ලා කරදර කරනවා දැන් දුක් තියෙනවා ඇති වෙන්න භාවනාවට අවශ්‍ය මූලද්‍රව්‍ය අපි කිට්ටුවන්තය දෙනවා කැත නැතුව. මේක දෙන්නේ කිට්ටුවන්තය. භාවනාවට අවශ්‍ය කරන්නා වූ අත්දැකීම් ටික අපිට ලබා දෙන්නේ අපි මේ මේ ලේනෑය කියන්නේ. නැත්නම් මේ ඇලි ගලි වාසය කරන පිරිසින්නේ ඒගොල්ලෝ බොක්කටම දෙනවා පපුවටම අනිනවා. බය වෙන්න බෑ. ඒක ඒක පෙර ආත්මවලින් ගේන ආනිසංසයතියි. ස්වාමීන් වහන්සේ පරයන්කදී නාසය ආශ්‍රිත තදගතියක් ඇති වුණා. හුස්ම රැල්ල හී නූලක්ෂේ දන්නා මේ ලක්ෂණ හොඳද? පැහැදිලිව මෙවුවා හිතුලවක් නෙවෙයි නං ඇත්ත වශයෙන් ඇතිවිච්ච දෙයක් නම් මේ ඉතින් අර හුස්ම සුවද කරගන්න හදන වෙලාව. ඒකේ වැඩි විතර වෙන බලා නිසා මේක දියුණු කළ යුතු වටන හොඳයි. පරයන්කදී විටක හිස ඉදිරියට පහත් වෙන වැක්කෙන ගතියක් ඇති වෙයිදී නැවත හිස කෙලින් කරගත යුතුද? භාවනාවට බාධා නොවේ නම් සිදුවෙන ආකාරයේ වෙන්න හැරිය යුතුද මේක ඇත්තදී මුලදී නම් සබකෝල ගතියක් ඇති වෙනවා පිරිසක් එක භාවනා කරනකොට මේ ඉරියව්ව වැක්කරෙන්න යනවා ඉරියව්ව විලෝපන වෙනවා ඉතින් එතෙන්දී අර බයලජ්‍ය දෙක හිරියතාව කෝප වෙන්න ගන්නවා ඉතින් ඒ නිසා ඇත්තටම මොනවක් කරගන්න බෑ ඉස්ලාම් කරන්නේ මේක කායිකව නිවැරදි කරන්න හදනවා නමුත් ඒක නැවත නැවතත් එනකොට තියෙන මේ භාවනා පිළිවෙල වේගෙන එනකොට ඇඟ ප්‍රකෘති වේගයට ගන්නවා දඬුගන්දි ගැහුවගේ මෙහෙම කරගෙන ඉන්න බෑ. වැක් කරන ගතියක් එනවා. ඊට පස්සේ ඒක මෙම දඬුගන්දි ගැහුවගේ ඉන්නකම් භාවනාවක් නෑ. භාවනාවක් වෙනකොට එය හැද හදා ගන්නවා කියනකොට ඒකට ඉඩ දෙන්න පටන් ගන්නවා. ඒක ටිකෙන් ටිකෙන් තමයි වෙන්නේ. සමහරු පැද්දෙනවා. සමහරු ඉස්සරහට නැවෙනවා. සමහරුගේ බෙල්ල ඇද වෙනවා. ඒකට එහෙම මේ යන්න දුන්නොත් සුව සේවාවක් යනවා. හදවුවොත් වෙන්නේ මොකද්ද? ඒක කවදාද ඉවර වෙනකන් සංසාරෙ දිගට ඉන්න වෙනවා. ඒ නිසා පුළුවන් නම් හොඳම දේ තමයි භාවනාවෙන් ඇති වෙන මොනම දෙයකටවත් මොන විදිහක ප්‍රතික්‍රියා කරන්න නැතුව යන්න. නමුත් ඒක වෙන්නේ නැහැ. අපි අර මෙතෙක් කල ශරීරයත් එක්ක ඉඳලා තියෙන්නේම ඒක දඬු කඳේ ගහලා තියලා. ඒකයි හසුරුවලා. ඒ නිසා එක් වාට කායික ප්‍රතික්‍රියාවක් එනවා. අන්න ඒක දැනගෙන ඒකත් නොකර වෙන දෙයකට වෙන්න අරින්න පුළුවන් වෙන්න සෑහෙන දියුණු භාවනාකාරයෙක් වෙන්න. නැත්තම් ගම වෙලාවෙදිම භාවන දිහම් වෙන හැම දෙයක්ම අපි හසුරවන්න හදනවා ඒ තාක්කල් භාවනා නිසින්ින්දේ වැඩිම සිද්ධ වෙන්නේ සක්මනේදී වම දකුණු තමයින්ට රෝද දෙකක් ඉදිරියට කර කියන්නේස යාන්ත්‍රික ස්වභාවයක් දැනනවා මේක හරි ලස්සනට ਸਰවචනanse විස්තර කරනවා අපි කරත්ත රෝදයක් ගත්තොත් අපි දන්නවා කරත්ත රෝදේ බර අල්ලන්නේ එක වෙලාවට ඒ කාර්යයයි ඇක්සල් එකකින් තමයි බර ගන්නෙ. අනිත් ඒවා ඔක්කොම කරලා තියෙන්නේ රෝදේ අලයින් කරලා දෙන එක. ඒ නිසා මේ අරේ කියන එක දන්නවා කියලා මම හිතනවා. කරත් රෝදේ දැවි දැවි කියලා කියනවා, අරේ කියලා කියනවා, කරාදි කියලා කියනවා. ඈ? ස්පෝක්ස්. ස්පෝක්ස් වල කියලා කියන්නේ ගරාදි වලට කියලා කියනවා. රෝදේ මැද හබ් එකට හයි වෙන කූරු ටික තියෙන්නේ. මැද ඇක්සල් එක නෙමෙයි. මේ වචන පාවිච්චි කරන්නේ මේවා මිකැනිකල් ඇක්සල් එක කියලා කියන්නේ රෝද් එක සම්බන්ධ කරන එක. ස්පෝක්ස් කියලා කියන්නේ හබ් එකේ ඉඳලා ටයර් එකට සම්බන්ධ වෙන කුරයට දැවි කියලා කියනවා. අරය කියලා කියනවා. ගරාදි කියලා කියනවා. ඉතින් මේ ගරාදි සාමාන්‍යයෙන් 8ක් 10ක් 12ක් ඒ රෝදේ හැටියට කියනවා. එක වෙලාවට එකයි ගන්න බර. ඒක කරකලා යනවා ඩීගාවක බර ගන්න. ඒක කරකලා යනවා ඩීගාවක බර ගන්න. ඉතින් එහෙම කරකෙන්න කරකෙන්න පොළවේ කරදේ අක්ෂේ ඇක්සල් එකේ ඉඳලා අක්ෂය කියලා කියන්නේ ඇක්සල් එකේ ඉඳලා පොළොවට බර දරන්නේ එක වෙලාවට එක හරයයි. ඒක කරකිනවා. මේක යනකොට ඊගාය ගන්න මේක යනකොට ඊගාය. ඒ නිසා සතියට සරුවත් යන සතිය තියෙන ඒ කාරෝ කියන නම. එක හරයයි එකවරකට සත් බර ගන්න. ස්පෝක්ස් වෙනවා 30 ගන්නද ඔය සාමාන්‍ය බයිසිකල් එක 64ක් වෙනවා දෙපැත්තම දානකොට කරත්තරෝ දෙක 8 10 තියෙනවා. එක වෙලාවකට එකයි ගන්න. ඉතින් ඒක නිතරම කැරකෙමින් කැරකෙවි ඊගාවෙකට බාර දීලා මෙහා හින් වෙනවා මෙහෙම මෙහෙම මෙහෙම යන සක්මන් කරන ෂෝක් එකට දෙනවා කකුල් දෙක වැඩ කරන්නේ එහෙම කියලා. මේ අරයක් ඒක ඉවරනකොට මේකෙන් බාර ගන්න. ඊගාට අරය ගිල්ලා ඇවිල්ලා ඒක බාර ගන්න. ඊගාට ගිල්ලා අන්තිමට බලනකොට මේ පාදයයි මේ දුරයි මේ උකුලටේ මේ දනිස්ස ඇක්සල් එක කරගත්තට පස්සේ සම්පූර්ණ රවමක් දුවන. දුවනකොට සාමාන්‍ය දුවන කෙනෙක්ගේ ෆොටෝ එකක් අරන් බැලුවොත් ඒව වැඩ කරන හැටි බලපුවාම perfect balance wheel දෙකක් වෙනවා. මේ wheel එකේ අර මේක තියලා යනකොට ඊගාවක් ගන්නවා. ඒක තියලා යනකොට ඊගාවක් ගන්නවා. ඒ නිසා ඒකාරෝ කියලා සරුවචනසේ අර පෙන්නපු එක හොඳට තේනවා සක්මනේදී. බුද්ධමාකාර මේ සමබර වීමක් තියෙනවා. දුවන කෙනෙක් මුළු කඳම අර කැරකෙන අරේ මත සමබර වෙනවා කියුවහම හරි පුදුම හිතෙනවා. ඒක කවදා හරි තේරෙන්නේ කකුල උලුක් වෙච්ච දවසට. උලුක් වෙච්ච දවසේ ඇද පොළොව දකින්නට වෙවුලනවා. සම්පූර්ණ කකුල තියෙනකොට දුවනකොට තේරෙන්නේ නැහැ මේ කකුලේ මොනතරම් සමබර කිරිල්ලක්ද කරන්නේ කියලා. මෙතන ඇඟිලි ඇඟ කකුල තියෙන මෙතන 69 ඇරන් දෙන පතුලේ හැටියට පාදයේ හැටියට පඩියේ හැටියට ඒක බර ගන්න හැටි මොනම තාලකින්වත් එනවා එක ඇටයක් පනින්න ඕන. එදාට තමයි තේරෙන්නේ පොළොව දකින්නට බය හිතෙනවා. නැත්තම් උඩ පිණුම් බඩ පිණුම් ගහගෙන දුවන. කොහොම කෙරුවත් ඒ කාරෝ ක්‍රමයට තමයි සක්මන සිද්ධ වෙන්නේ. ස්ටෑකේස් එකේ පස්සෙන් පස්සට එන. උදේ ධක්මනේ පැය පැය පැය එක පැය කාලට කරලා දෙන්න. මේ කාලෙන් ඇඳ අල්ලන්නේ නැතුව පස්සෙන් පස්සට සක්මන් කරන්න. උඩට යන එක එච්චර ගතියක් නෑ. පස්සෙන් පස්සට පයින්දවා. නෑ. පස්සෙන් පස්සට එන්න ඕනේ පල්ලයට. එතකොට සක්මන සම්පූර්ණ ඩබල් ඇලර්ට් වෙනවා. න්‍යස් විඥානේ වටේ න්‍යස්ටි වටේ දුවිල් රැස්ලා තියෙනවා කියන කවුද කිව්වේ? කව නැහැ. එහෙම විද්‍යාවක් නැහැ. විද්‍යාව කියලා තියෙනද? දුවිල් කියන වචනය කොතන සම්බන්ධ නැහැ විද්‍යාව. මොකක් හරි ලණයක් කලනුවක් කාලනවා. දන්නේ නැත්නම් ඒක යොදන්නේ වැරදි වැරදි ඒක මේ විඥාන කතාවට උපමාවක් වදින වැරදි උපමාවක් නා උපමාවක් දන්නේ නැත්නම් කොහොම යන්නේ මාතෘකාවට වැරදි උපමාවක් එක්ක නේ යන්නේ නෑ ඒ කියන්නේ ඔය මොඩල් එක වැරදි කියන එකයි කියන්නේ විඥානෙ වටේ උපක්ලේශය නිසා උපක්ලේශයන්ගේ තොර විඥානෙ ඉතුරු කරන්න හදන වගේ කතාවක් කොයි කියන්නේ විඥානේ තමයි අන්තිම කට්ට වෙට්ට විත්තල අපිව සම්පූර්ණයෙන්ම නැති කරන විනාශකාරය. විඥානේ නැති කරපු දවසේ තමයි ඔක්කොම ඉවරයි. උපක්ලේශයන් නෑ උපක්ලේශයන් එන්නේ හෝ රැඳෙන්නේ හෝ විඥාන කියන මැද මේ මේ ධ්‍රුව මධ්‍යස්ථානයේ තියෙන තාකල් විඥාණයම ඉවර කළ දැම්මට පස්සේ මායේ වටේ බැඳෙන්න දෙයක් නැහැ. පැහැදිලි මනස කියන එක එහෙම තාක්ෂණික වශයෙන් වර්ණ ගන්න බෑ. තිබුණාට වැඩිය පැහැදිලි එකක් කියයි. එහෙම නැතුව පැහැදිලි මනසක් කියන එකක් ඒව නිකන් සාමාන්‍ය ගමේ ගොඩේ වචන විතරයි. භාවනාවේදී සරුවචනන්සේ මේ වචනයක් තාක්ෂණික වශයෙන් යොදලා නැහැ. භාවනා මට්ටමක් පැහැදිලි කරා. මොකද්ද පැහැදිලි මනස කියන එකට පාලි වචන කියලා හිතන්නේ? ඒව ටිකක් සා. පිරිසිදු කියන සාපේක්ෂයි. කෙලසිච්ච හිතට වැඩිය පිරිසිදු හිත හොඳයි. හැබැයි අරිට වැඩිය පිරිසිදු මේක 100 100 පිරිසිදු වෙනකොට හිත නැති වෙනවා. අපි පාවිච්චි කරන සම්මත වචන වලින් පරමාර්ථ විස්තර වෙන්නේ නැහැ. ඒකට ඉති වෙනම වචන જાතිය පාවිච්චි කරනවා. ඒකට කියනවා ආර්ය විවහාරය කියලා. ආර්ය විවහාරේ සාමාන්‍ය සම්මත දේවල් විස්තර කරන්න ගන්නවා. බබාගේ භාෂාවයි අම්මලා තාත්තලාගේ භාෂාවයි වෙනස්. බබාගේ භාෂාවදී ඒ කතා කරන. ඒ වගේම තමයි පැවිදි වුණාට පස්සේ පැවිද්දන්ගේ භාෂාව වෙනස්. ගිහිල්ලා කාපන් කියලා කියනවා. පැවිදි වුණාට කියන වඩින්ට වළඳන්න. අරකම තමයි. ඒ නිසා වචන පාවිච්චියේදී හරියමාරුවේ પરමාර්ථයකට කිට්ටු කරන්න වචන හරහා අනිවාර්යම කොට වෙනවා. අත්දැකීම කියලා කියන්නේ වචනේ නැතුව අපි ප්‍රත්‍යක්ෂයෙන් යන ගමන. ඒතර පිරිසුදු මනස කියලා කියන්නේ කෙලසිච්ච එක අඩු වෙනවා නම් කෙලස් ගතිය අඩු වෙනවා නම් සාපේක්ෂ පිරිසුදුකමක් පිටක පිරිසුදු වෙනවා කියලා කියන්නේ මනසක් නැහැ කියන එක තමයි. මනසක් තියෙන තාක්කල් කුණු එකතු කරනවා. එක්ක පරිඋත්තාන කෙලෙස් එක්ක වීතික්‍රම කෙලෙස් නැත්නම් අනුසය කෙලෙස් අනුසය කෙලෙස් නැති හිතක් නැහැ එතකොට හිතත් ඉවරයි විඥානය කියන එකත් ඉවරයි මනසේදා රාත්‍රියේ දේශනාවේදී චේතනා මනසාර විස්සේ ඉවල කාණන් උත්තර කියන්නේ නෑ ඒ කියන්නේ නැවක නෙවෙයි උපමා කියන්නේ සාමූහික වැඩක් කරනකොට ඒක කියනවා යුද මෙහෙවරක් මෙහෙවනකොට උපමාවක් ගත්තොත් සෙබළු ඉන්නවා සෙබළු විතක්කේ වාගේ ඊට පස්සේ යුද්ධයට යන්න ඉස්සෙල්ලා වෝ ස්ට්‍රැටජි එකක් තියෙනවා අපි ගිහිල්ලා අඩ ගහන්නේ අහවල් තැනට කියලා එතකොට අපි ගහන්න මානසිකාර්ය කරලා තියෙන්නේ අසවල් කඳවුරු ගොඩාක් තියෙනවා අසවල් කඳවුරුට කියලා නමුත් ඒ ඔක්කොම සැලනොසරක ගියත් මෙහෙවනකොට කමාන්ඩර්ගේ කමාන්ඩ් එක කමාන්ඩ් තමයි චේතනාව එක එක සබල විතක්ක වෙනවා අර ගහන්න යොමු කරන ඒ අදාළ මේ බල බලයට යොමු කරවීම මානසිකාරය වෙනවා මානසිකාරය රඩර් එක වගේ තමයි පිටිපස්සේ තියෙන අවරපෙත්ත වගේ විතක්කේ කියන එක එක එක හබල් ගන්න ඔරුවක නම් හබල් කරුවෙක් වගේ ඉස්සරහා ඉන්න ඔරුව මෙහෙවන කප්පිට චේතනාව අවර පිට තමයි රඩර් කියන්නේ. මේ කතා කරන්නේ මෙහෙවීම කියන මෙහෙයුම කියන එකයි කතා කරන්නේ. සත්‍ය මේව වෙන් වෙන් වශයෙන් බලන්නේ එක තමයි කරන්නේ. මේ සත්‍ය විස්තර කරන්න හදන අවස්ථාවක් නෙවෙයි. චේතනා මනසිකාර විතක්ක කියන වගේ තියෙන සංසන්දනාත්මක විස්තරයක් කරන අවස්ථාවක්. මොකක්ද ඒ උපමාව කියන්නේ? පානේ නෑ ඇත්තට මේ එක එක එක එක උපමා එක එක වෙලාවලට කරන උපමා විතක්කේ කියන්නේ අරමුණට නැංවීම. ඒ කියන්නේ පිත්තල බාන හෙල්ලෙන්නේ නැති වෙන තබා ගැනීම විතක්කේ වගේ මේකෙදි ඒ රඩර් එක අල්ලගෙන යා හබල් ගන්නවා දිගටම ඕඩර් එකෙන් එනවා. ඒකේ වැඩේ දිගටම අත නැර හබල් ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන යනවා. ඒක නිකන් ඉදිරියට Java ආරම්භ දෙනවා. ඒ අදහස යන්ත්‍ර නෑ ඇත්තටම උපමා දෙකක් මේක. ඒ උපමා දෙක නිසා 100%ක් ගැලපෙන්නේ නෑ. උපමේය විතරයි අපි වැදගත් කරගන්නේ. මොකටද මේ මොකද්ද මේ ඔප්පු කරන්න හදන්නේ කියලා උපමාවේ දෙක සංසන්දනයක් කරන්න බෑ. විය යුතුයම නෑ ඒක. ඔය ඒක රස වෙනකොට ඇත්තටම මේ ඇතුළත පිට වෙනසක් හෝ ප්‍රයත්නයක් හෝ නාම රූප වෙනසක් හෝ අරමුණ බාහිර අරමුණ අතර වෙනසක් මොකද ඔක්කොම මේ සමරස වෙලා හැබැයි භාවනාව ඇදිලා යන්න පටන් ගන්නවා. ඒක විසින්ම ගෙනියන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ වෙලාවේදී තියෙන්නේ හේමම Taman දන්නවනේ මේ අරමුණත් එක්ක තිබිච්ච සුහද සෞඛ්‍ය සම්පන්නතාවයෙන් යන්නේ කියලා යන්න දෙන එකයි කරන්න තියෙන්නේ. එතකොට ගැම්මක් අරගෙන තියෙන්නේ. ඒක නිකන් මේ ප්‍රවාහයක් හැදෙන්න පටන් ගන්න තියෙනවා. ඒක ගෙනියනවා දිගටම. ඊට පස්සේ බාධා කරන්නේ නැතුව ඒක නිරීක්ෂණයක් තියෙන්න ඕනේ. අනුපාලනයක් තියෙන්න ඕනේ. අනුපාලනයක් තිබුණාට නිසින්ින්ද වැඩෙන්න දෙන්න ඕනේ. දෙන්න විශ්වාසයක් වෙනවා වෙලාවට. Tamanda හිතනවා දැන් ඉතින් ඔක්කොම මේ කොහොමද කියනනම් අඬන හිට පොඩි එකෙක් නාවලා කිරිබෝල උඩ දැන් නිින්ද කියලා. ඊට පස්සේ අම්මා ඇහ ගහගෙන හිටියද මොකද? නිින්ද කැඩෙන්නේ නැතුව එහෙමම වැඩින්ට ආවා. ඒකට හුරු වුණාට පස්සේ මේකෙන් තත්ත්වයට හුරු වුණාට පස්සේ මේක තියෙද්දි පිටපසු භාවය පසුබිමේ වේදනා තියෙනවා. ශබ්ද තියෙනවා. හිතවිලි තියෙනවා කියලා කියනවා. ඒකේ විශේෂ ලක්ෂණ නැත්නම් කවදාකවත් ඒ වේදනාව නොදැරිය හැකි මට්ටමට නගින්නේ නැහැ. කවදාකවත් ඒ සද්දේ Tamanට ආමන්ත්‍රණය කරන්නේ කවදාකවත් ඒ හිතවිල්ලේ අන්තර්ගතයක් ඒව නිකන් කොම්බයක් බවට පත් වෙලා පුස් බවට පත් වෙලා හැලිච්ච ඇටි බවට පත් වෙලා ඒ නිසා ඒව තිබුණට මේ තමන්ගෙන් එකකින් කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ. තමන් එකට වග වෙන්නේ නැහැ. වග වෙන්න ඕනේ නැහැ. ඒක තියෙනවා ධර්මයෙන්ම විසඳලා ඉව හැලිලා තියෙනවා. තියෙනවා පැත්තක තිබුණාට ඇවිල්ලා නැගිටලා ඇඟේ හැප්පෙන්න මොකක්වත් වෙන්නේ නැහැ. භවනාවෙන් එන වේදනා සද්දා සද්ද හිතවිලි නැති වෙනව නෙවෙයි. ඒකෙන් කිසිම අර්ථයක් ඇති කරන්නේ නැහැ. කොහේ තියෙනවට තියෙන. Taman තියෙන එක දැනගෙන ඉවගෙන පවහක වෙයි නතර වෙයි නැතුව ගත එක අරගෙන දිගට යන එකයි තියෙන්නේ. සම්මත ඒ කියන්නේ තියෙන මොහොතේ නින්දට යන මොහොතේ පුතාල් තියෙනවා සංස්කෘතිය තියෙනකම සත්කලන මුදෙන්නේ වගේ ආනාපාන සිව්මෙන්ට මොකටද තමයි ඒකාන්තීමයි නැත්නම් සිව්මන වෙලාව විතර සත්කලනට කියන්නේ අනුසාරේ භාවනා කරන අවදි ඒකට මේ හුරු කරගන්න පුළුවන් ඒක හැමදාම වෙන එකක් වඩටපත් උනොත් ඒක හුරු කරගන්න පුළුවන්. උපමාවක් කියනවා නම් ගිනි අඟුරක් කරන අතින් අතට අතින් අතට මාරු කර මාරු කර කර ඉන්නකොට මේ අතේ තියෙන කාකල් දැවෙනවා දැවෙනකොට මේ අතට මාරු කරනවා මේ අතට මාරු කරනවා ඒ කෙරුවම හුළඟේ හිටින වෙලාවකුත් තියෙනවා ගිනි අඟුර. මේ අතේ මේ අතට විසිකරන අතරමැද අවස්ථාවකුත් තියෙනවා. උතර දැවෙන නිසා අපිට පේන්නේ ඒ අත හරිය මේ අත හරිය දැවෙනවා කියලා තමයි තේරෙන්නේ. නමුත් මේ අතින් ගිහිල්ලා මේ අතට පටල වෙනකන් අතරමැද තියෙනවා ગેප් එකක්. ඇත්තටම නිවන තියෙන්නේ එතන. ඔය ඔය ආස්වාද ප්‍රසආස දෙකක් මැද, හිතවිලි දෙකක් මැද, සද්ද දෙකක් මැද ඔක්කොම පිළිද්දලා හැදිච්ච දේවල්නේ. අතරමැද තමයි තියෙන්නේ. නමුත් අපේ හිත කවදාකවත් අතරමැද දකින්නේ මොකද ඒකේ පේන්නේ හිස් දෙයක් විදිහට අපිට. ඒ නිසා අපිට ඕනේ මොනවා හරි යමක්. ඉතින් සෑ ඇති දේවල් කියන ඒක ගෙවන්න කියන බුදුහාමර කියන දැනෙන ගොරෝසු දේවල් ගෙවෙන්න නැන්නේ ගෙවෙනකොට ගෙවෙනකොට ගෙවෙන නොදැනුවත්වම අර ગેප් එකේ ඇවිල්ලා තමයි නතර වෙන්නේ. නිසා දැනෙනවනේ යමක් ඒක හොඳට බලන්න ඉන්න. බලන්න ඉන්න ඉන්න බුදුහාම දන්නවා ඒක ගෙවෙනවයි කියන. ගෙවිලා ගෙවිලා ඉවරනාට පස්සේ යන්න තැනක් නැහැ. ગેප් එකට තමයි වැටෙන්නේ. ඉතින් එතකොට යෝගාචරෙ ඉන්නේ අල්ලපුවත්තත් නැති වුණා, පය ගහපුවත්තත් නැති වුණා. මම දැන් අසරණ වුණා වගේ පේනවා. ඒක සාමාන්‍යයෙන් කියන ඔය මේ මේ පිස්සු ඇදිච්ච පිස්සු මේ බාත් รู ම් එකට දාලා හතර පැත්තෙන් shower හතරක් දාලා ඇරියට පස්සේ ඌ දුවනලු එහෙට දුවනලු මෙහෙට දුවනලු කොහෙද ඉුවත් එමෙන්නේ. ඌ ඒ වුණාට අරින්නේ කොච්චර හරි දුවන දිවන මොකද කොහොමදත් එන්නේ. දැන් අපි පුළුවන් තරම් තියෙන දේවල් අල්ලගෙන නෙමෙයි සාමාන්‍ය ගෘහ ජීවිතය ගත කරන භාවනා කරනකොට අල්ලන දේවල් දිහා හොඳට බලන්න කියනවා බලන්න ඉන්න ඉන්න ඕකේ වෙන. කියනකොට පස්සේ නැති තැනට තමයි තල්ලු වෙලා වැටී තින් බය වුණත් දැඟලුවත් අන්තිමට ඇති තැන ඉඳලා නැත් තැනට ගිහිලා. ගොරෝසු තැන ඉඳලා සියුම් තැනට ගිහින් ඉතින් ටික ටික යන නිසා හුරු කර කර හුරු කර කර තමයි යන්නේ. සංස්කාර චේතනා නැහැ හිතවිලි නැහැ මොකක්වත් නැහැ. සංස්කාර සමතේ. සබ්බ සංකාර සමතෝ සබ්බූපදි පටිනිස්සග්ගෝ සමතේ වෙලා තියෙන නමුත් මේ ඇවිසිච්ච තැන තමයි අපි අල්ලගෙන ඉන්නේ. දැන්ටත් කරන්නේ මේ හැම ඇවිසිච්ච දෙකක් මැදම සමතයක් තියෙනවා. අපිට ඒක පේන්නේ නැහැ, දකින්නේ නැහැ. අපේ උපකරණ වලට අහුවෙන්නේ නැහැ ඒක. මොකද ඒ තරම යමක් අල්ලන්න මේ උත්සාහය තියෙනවා. ඒ නිසා ගොරෝසු දේවල් තමයි අල්ලගෙන ඉන්නේ. ඒ ස්තන්නාව කරන්නේ ගොරෝසු දෙයින් ගොරෝසු දෙයින් කොට ගහලා දෙනවා. නැත්නම් හැම ගොරසු දෙකක් අතර මැදම ওই කියන ગેප් එක තියෙන නිසා හොඳ නැමතිල්ලේ. ඒකට කියනවා thin slicing of the time කියලා. කාලේ ඉතාමත්ම පුංචි පෙති ගහන්න ගත්තොත් පුංචි පෙත්තකට අහු වෙනවා මෙතන අරකට නැහැ මේකත් නැහැ. ආශ්වාසයත් නෙමෙයි ප්‍රශ්වාසයත් නෙමෙයි මැද. ඊට පස්සේ සමහරවිට එක ආශ්වාසය ආශ්වාස 1000ක් විදිහට කැඩිලා පේනවා. ඒ හැම කැඩිල්ලකම අතරමැදක් තියෙනවා. අන්තිමට හිතවිල්ලක් ගත්තත් හිතවිලි ධාමයේ අතරමැද පුරුක් තියෙනවා. අනේ පුරුක් දකින්නකොට කියන එකට භංගුර පාවේ දැකීම කියලා මේ කැඩිච්ච දේවල් පුරුද්දිලා හැදලා තියෙන්නේ හැම අංශු දෙකක් මැදම හිස්තනක් තියෙනවා. ඒකට කියනවා පරිච්ඡින්න අවකාශය කියලා පට වියාපෝ තේජෝ අතරමැද තියෙන අවකාශය ඒක අපිට විශේෂ ගෝචර වෙන්නේ නැහැ. මොකද අපේ ඉඳුරන් හැදිලා තියෙන ආස්තිකත්වය අල්ලගෙන. ඉතින් අපිට යමක් තියෙනවා කියනවනම් ශූන්‍යත්වයක් තමයි බුදුහාමරන්නේ. බුදුහාමුදුරුවෝ යමක් නිවන කියලා කියන අපි කියනෝ නෑ කියලා. බුදුහාමුදුරන්ට ඔළුවට පොල්ලෙන් ගැහුවාගේ නිවන තියෙනවා. අපි කියනෝ ඔබ වහන්සේ කිව්වට අපිට නෑ. ඒ නිසා පිස්සු පිස්සු පිස්සු ලෝකයක් මේකේදී. යමක් තියෙනවා කියලා කිව්වනම් බුදුහාමුදුරුවෝ කියලා ශූන්‍යයි කියනවා. බුදුහාමුදුරුවෝ ඒකාන්තයෙන් නිර්වචනයක නිවනක් තියෙනවා කියලා අපි කියනෝ නෑ කියලා. ඒ දෙක අතරමැද ඉන්න මිනිහ තමයි යෝගාවචරය කියන්නේ. තියෙනවාමයි කියලා බුදුහාමර දැකම නැති එකනට ওই ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. මනස ජොලියට කාලා බුදිය ගන්න. අපිට තමයි මේ කාපු දේ <laughs> කාපු ධම්ම උයාගත්ත දේ කාලා බුදියන්න බැරි එකක් තියෙන්නේ. යෝගාවචර තමයි මොකද ඉන්නේ දෙලොක් අතර. ඒ කියන්නේ ඇත්තටම එක එක කෙලෙස් වලට තදංග නිරෝධය කියලා කියන්නේ ඒ වෙලාවට යටපත් කරන්න පුළුවන් 100ක් නැති කරන හිරිවට්ටගෙන. සිහි නැති කරගෙන වගේ තියාගෙන ඉන්න පුළුවන්. ඒක කපහැරීමක් කියන්නේ බෑ මුලිනු පුටා දැරීමක් වෙන්නේ දැමීමක් වෙන්නේ නැහැ. හිරිවට්ට ගන්න. සිහි නැති කරනවා. නම 100 ආවට පස්සේ ආයෙත් කෙලස්. ඔය කියන්නේ තදංග මේ පරිඋත්ථාන කෙලස් සංසිඳුවා ගත්තට පස්සේ නීවරණ නැති නිසා පවතින්නේ විනීවරණ චිත්තං කියලා කියන්නේ නීවරණ නැති හිතක්. නීවරණ කියලා කියන්නේ ප්‍රධාන අකුසල් රාශියනේ. නමුත් ධානයෙන් පිටාපු ගමන් ආයෙත් එන නිසා මේ தત્ත්වයේ අඩුපාඩුවක් තියෙනවා. මේවා ස්ථිරසාර නැහැ. නමුත් తాවකාලික හෝ යටපත් කිරීම ලොකු කුසලයක්. කුසලක. මම හිතන්නේ ඒක මේ උපාදක මාත්‍ය පස්ස ගන්න ගන්න නැහැ කියලා හිතනවා. නෑ කියන එක නේ කාටත් එන කාට හරි යමක් ඕනේ කරනවා. ඒක නිසායි සරුවචාන්ස මේ දාන කතාවෙන් පටන් අරගන්න. දාන කතාව කියවම අනිවාර්යෙන් පින් සිද්ධ වෙනවනේ. හැබැයි ඒක අල්ලලා දීලා කියනවා දානට වැඩිය හොඳයි සීල කියලා. සීලයට හොඳයි සමාධිය කියලා. ඊට වැඩිය ප්‍රඥාට කියලා අන්තිමට ගිහලා ශූන්‍යතාවයෙන් ඉවර කරනවා. ඉසලා දිරච්ච ලණුවක් දෙනවා දරුවත් නැද අල්ලගනි කියලා. අල්ලන්නේ ඒක මීට මීට ගෙවිලා යන්න හරියට පස්සේ මොකද නැත්තම් අපි අපිට පුරුදු කරලා තියෙන්නේ යමක් අල්ලන්න යමක් මේ ඇති හැකි සංඥාවෙන් පටන් ගන්න තියෙන. ඇති හැකි සංඥාවල නැති සංඥාවට අනේක තමයි භාවනාව කියන්නේ. ඉතින් ඒක අපිට පේන්නේ මේ කැලයක් අතරමඟ අතරට ගිහිල්ලා කැලයක් අතුලට ගිහිල්ලා දිශා මාරුණා වගේ. කාන්තාරයක මැදට ගිහිල්ලා යන්නේ නැත නැති වුණා මහමුදු මැදට ගිහිල්ලා ගොඩබිම කොහෙද කියලා මතක නැතුණා වගේ තැනකට තමයි යන්නේ. ඒකේ සම්පූර්ණ නිදහසක් තියෙන වෙනට අපිට කියලා තියෙන්නේ අතරමං වුණා වගේ. කලකොල වුණා වගේ. දිසාමාරු වුණා වගේ තමයි පේන්නේ. ඉතින් නිවන ගැන දන්න සත්පුරුෂයා දැනගන්න දැන් මේ නැති උනේ කරදර. නැති උනේ දුක් කියන එක නෑ. අරයා කියන්නේ දුක් හරි කමන්නේ තියෙනවා නම් හොඳයි. ඒ කර්ම කර්මොට කෙලිම සම්බන්ධනේ චේතනා තමයි. මේ නිව මේ ලැබෙන පරිඋත් ทาน කෙලෙස් නැතිභාවය හෝ වේවා කියලා හිඟි ඇතීමක් හිතවිල්ලක් આવුත් කර්ම රසෙයි. මට මේ ධ්‍යානෙ වේවා කියන හැඟීමක් આવුත් ඒ චේතනාවෙන් සකල්ප රසෙයි. චේතනා කෙලින්ම වීජගණිතමය සමීකරණයකින් බුදුහාමුදුරනේ චේතනාම්බිකවේ කම්මමයි. යම් තැනක චේතනා තියෙනවා නම් කර්ම රසයි. ඇත්තට ධර්මානුපස්සනාවට ඔක්කොම සමරයිස් වෙන වෙලාවක් තියෙන කායනුපස්සනා වේදනානුපස්සනා චිත්තානුපස්සනා අහුවෙන්නේ නැති සේරම brush up කරගෙන brush up කරගෙන යනවා. නමුත් සතිපට්ඨානදී වේදනානුපස්සනා චිත්තානුපස්සනා කියනකොටම වේදනා කොටසක් හොඳට දිරවගෙන චිත්තානුපස්සනාවට යනකොට මේ සංඥා පිළිබඳ වුණ සෑහෙන තැහෙන තුරට තඩමාරු කර ගැනීමක් කරනවා. නමුත් ධර්මානුපස්සනට ගියාට පස්සේ තමයි ඔක්කොම මට්ටම් කරලා ෆිනිෂ් එක දෙන්නේ ඉතින් තමයි. ඔය ඊට ඉස්සෙල්ලා චිත්තානුපස්සනාවේ සරාගං චිත්තං විතරාගං චිත්තං කතා කරනවා. නමුත් නීවරණ ධර්ම වෙනම සාකච්ඡා කරනවා ධර්මානුපස්සන. එතකොට ඒක කෙලෙස් විදිහට නෙවෙයි ගන්න ධර්ම කොටස විදිහට. අවබෝධ කළ යුතු ධර්ම කොටස විදිහට. වර්තමානයේ ඉන්නවනම් වර්තමානයේ ඉන්න වෙලාව කොහොමනක් රස වෙන්න කියන්නේ. නමුත් අපි ඉන්නව නැති එක තමයි වර්තමානය. අපි හැම වෙලාවෙම අතීතය අනාගතය දෙක තමයි මේ ගඩප ගල්ප ඉන්නේ. ඒ නිසා අපිට වර්තමානයේ ඉඳිල්ල කූඩල කොට උඩු තිබ්බව. කුටිකි සැපක් නැහැ. ඒ නිසා වර්තමානට ගත්තාම ගන්න පුළුවන් නම් ඒ නිවනම තමයි බුදු වුණා තමයි. නමුත් ඒක පවත්තන එකයි අමාරු. ගණ්ඩත් බැරි දැන්. නැත්තත් ඒකයි නිවන ඒකයි මධ්‍යම ප්‍රතිපදාව මේකයි මම කල යුත්තේ කියන එක අවබෝධ වෙන්නේ මොකද ඒ තරම් අමාරුයි ඒක කියන්න අර ඉදිකටක් කලින් කරලා වැලිය උරක්වක් කරනවා වගේ ඒකට සමබර වෙන්නේ නැහැ. තුනේ ජීව අනිච්ච දුක්ඛ අනාත්ම කියනකොට මූල ධර්මයේ විස්තර කරන්න කියනවා අනිත්‍යතාවය ගන්නවනම් අනිත්‍ය කියන ලක්ෂණය ගත්තු අනිත්‍යතාවයේ අනිත්‍ය ලක්ෂණය සහ අනිච්ඡානුපස්සනා ඥාන. දුක කියන එක දුක්ඛතාවය දුක්ඛ ලක්ෂණය සහ දුක්ඛානුපස්සනා ඥාන. අනාත්මය කියන අනාත්මතාවය අනාත්ම භාවය අනාත්ම භාවය පෙන්වන ලක්ෂණය සහ අනාත්ම භාව අනාත්තානුපස්සනා ඥාන කියලා ත්‍රිපරිවට්ට කරලා තමයි අවබෝධ කරගන්නේ. දුක්ඛ ලක්ෂණයේ එක එක මේ අනාත්ම ලක්ෂණ තමයි ඉස්සර වෙන්නේ කාට වුණත් බොහෝ විට අනාත්ම ලක්ෂණ එක එකකට එක එක විදිහට වැටේ. කවුරු හරි මරණයක් දකිනකොට සමාහට ඉතාම සංවේදනීය විදිහට අනත්තු වැටෙනවා. සමාහට මලහිරු දකිනකොට, සමාහට වේලිච්ච කොලයක් හැරෙනවා දකිනකොට, සමහර දියල්ලක් ගලා වැටෙනවා දකිනකොට, ඒක එක්කනගෙන ආපු ඒ ආගේ මේ උපනිෂේ සම්පත් වල හැටියට තමයි අනත්‍ය ලක්ෂණය. හැබැයි අනේ ලෝකයේ අනිත්‍ය ලක්ෂණය පිළිලා තියෙන්නේ. කාට කොයි එක ක්ලික් වෙනවද කියන එක, කොතනදී වැටෙනවද කියන එක ඒක අහඹයක් තමයි. අනිත්‍යතාවය කියන එකත් ලෝකේ බුදුහමරෝ පහළ වුණා දත්තත් ලෝක ස්වභාවය. මොකද අනිත්‍යතාවය එක එකනට වැටෙන්නේ ඒ හැප්පෙන අනිත්‍ය ලක්ෂණය අනුව තමයි. ඊට පස්සේ බලනකොට වෙනවා හැමතැනම මේක තියෙනවා. ආරම්භයේදී අල්ලගන්න තැන අනිත්‍ය ලක්ෂණය පුද්ගල ભેදයෙන් පුද්ගල ભેද අනුව වෙනස් වෙනවා. something කාය කාම විතක් ව්‍යාපාර නැ කාම භව විභව කාම රාග භව රාග විභව රාග මදිද තාටියක් දාලා දෙන්නව එමන් කියන්නේ මදිද කියලා මං ඇවි මං නරකට කිව්වේ කොහොම ඒ තුනම නැත්තම් රාග කියලා තනියකට දාන්නත් පුළුවන්. ඒකම තමයි ඔය තුනට කඩලා පෙන්නන්නේ. කාම රාග, භව රාග, විභව රාග. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. තෘෂ්ණාව. තෘෂ්ණාව බෙදලා හැටි බෙදන හැටිද? ඔය ඒක ਸਰවඥ දේශනාවේදී ਸਰවඥාන්සේ කියන්නේ ਸਰවඥාන්සේගේ තියෙන දේශනා විලාස අනුව ඕන එකක් දෙකට කඩලා පෙන්නන දයි තුනට කඩලා පෙන්නන එක හතරට කඩලා පෙන්නන දයි ඒක අර අවබෝධ කරන එක නම් මම දැකලා තියෙන හතරට කඩලා නම් තුනට කඩලා තියෙනවා කියන එක නත් ඒ කරන්න පුළුවන්. හා ඒක වෙන්නේ කොහොමද මම දකින්නේ හතරට කඩලා මම පොතේ දැක්ක ගුරුවරයෙක් කියලා දුන්නා බොරු කරන්න එපා ධර්මයේ වරසන්න යන්න එපා කියනවා. ආනන්ද කියනවා උඹ දන්න බම්බුව මේක තුනට කඩලා තියෙන. මෙන්න මේකේ මෙහෙමයි කියලා ඉතින් දෙන්න ගහගන්න. දරුවත් chance පැත්ත කරලා ඉනා වෙනවා. අනේ මෙහෙම තකතියු. මේ අල්ලන අල්ලන දේ අල්ලන්නේ ඒක මගේ කියා ගන්න. දරුවත් chance එකට කඩතැයි දෙකට කඩතැයි තුන 108ට කඩතැයි. කොණ්ඩේ තියෙන මිනිහා දෙපැත්තට බඳිනවා කියලා කතාවක් තියෙනවා. දැන් බෞද්ධත්වයේ වැඩි වෙන්න වැඩි වෙන්න ගැටුම් නැහැ. එයා දන්නවා මේ මනුස්සයා කොනක් අල්ලගෙන මේ දඟලන එයත් ඇත්ත. හැබැයි ඒක ආංශික සත්‍යයක් පමණයි. සියල්ල දන්නේ කනට රණ්ඩු කරන්න දෙයක් නැහැ. දන්නවා මේ මනුස්සයා මොකද්ද දැඩි කරලා අල්ලගෙන තියෙනවා. ඉතින් අනුන් දේවල් අල්ලන දේවල් වලට රණ්ඩු කරනවා. ඒ මොකද ඒ නොදැනුවත්කම. නිසා බහුසුත බය වැඩි වෙනකොට සමහරුගේ ඒ නියතමානී ගති නැමෙන ගති ඇති වෙනවා. හැබැයි මේ දැනුම පාවිච්චි කරන්න උන ප්‍රෝජනේ පිණිස. මාන්නේ තණ්හාව පිණිස නෙවෙයි. එතකොට සුත්තමේ ඥානේ පවා යම් විදිහක සාන්තියක් ඇති කළ දෙනවා. වාද කරන්නේ ඥානේ පටු කෙනා තමයි. දන්නේ කනට ඕන දෙයක් ඕනේ පැත්තට දාලා ඉස්සර කරන්න පුළුවන් ශක්තිය තියෙනවා. ඒක සාමාන්‍ය කියනවා මේ සංඥාව පිළිබඳව පරිචයක් ආවට පස්සේ ඕනම දෙයක් ඉත්තදිනාත ආට කියලා දෙන්න පුළුවන්කම ඇති වෙනවා. ඒක තමයි මේ පුද්ගලයාගේ විනාශයට හේතුව. පටලවා තේරුම් අරගත්තොත් ඒක මේ ලාභ පිණිස යොදවන්න පටන් අරගත්තොත් ඒ අවබෝධ කරපු සංඥා දිනු කරගත්ත මනුස්සයාටම අහේනිය පිණිස හිටිනවා. නිවන සඳහා නෙවෙයි වෙන වෙන දේවල් සඳහා ගන්නවා. ඒ තරම්ම භාවනා කරන යනකොට මේ sannivedana ශක්තිය අවබෝධ කරගැනීමේ ශක්තිය උද්දුම විදියට දිනු කරනවා. ඒ හිතලා නෙවෙයි යන්නේ නමුත් ඒක ලැබෙන අතුරුඵල. රහත් බව ලැබුණත් කෙලෙස් වාසනාව ඉතුරු වෙනවා. ඒත් ඒ කියන්නේ තවත් තියෙනවා. පාවිච්චි කරන්නේ නැත්නම් කෙලස් තියෙනවා නේද? ඔය ඇත්තටම කියනවා නම් මේ මේ කෙලස් වාසනාව කියන වචනේ කියනකොට සරුවච්චන් වහන්සේට විතරයි සවාසනා සකල ක්ලේශ දුරු කරගන්න. ඒ නිසා සරුවච්චන් වහන්සේ අවාසනාවන්තෙක් කියලා කියනවා. කෙලෙස් වාසනාවක් නෑ. අපිට ඇති වෙන්න වාසනාව තියෙනවා. ඒ දැසල මම පැවිදිින් එනකොට අපේ ගෙදර නම දාලා තියෙන්නේ වාසනාව කියලා. ඉතින් ඥානන්ද සාංශ කිව්වා කෙලෙස් වාසනාව ගොඩක් තියෙනවා. මං කියන්නේ රහත් තුනත් ඔය ඔය කියන කෙලෙස් වාසනාව තියෙනවා. සවාසනා සකල ක්ලේශ දුරු කරන්න සම්මා සම්බුද්ධත්වයට යන්න. කිසියම් විදියකට ඔය කිසිම දෙයක් වෙනස් වෙන්නේ මේක මම මාගේ කියන එක නැති වෙන එක විතරයි වෙන්නේ. කෙලස් පවතින්නේ මම මාගේ කියන හිතේ පවණමයි. මේ කොච්චර දේවල් තිබුණත් මේක අයිතිවාසිකම කියන්නේ නැත්නම් ඒව අපිට ඇවිල්ලා අඟට වැටෙන්නේ නැහැ. අයිතිවාසිකම නොකියන්නේ මොකද අපි අඳුරන්නේ කෙලස් විතරයි. ඒ නිසා අරකුණ නැත්නම් මේකුණ අල්ලගෙන මේක මගේ මේක මම මේක මගේ කියා ගන්නවා. ඉතින් ඒ තාක්කල් තැලේ. තැවෙන. මේ නෙළුම්පතේ තිබු වතුර කඳුල වගේ. නෙළුම්පත උඩ වතුර කඳුල තිබුණාට නිලුම් කඳ කවදාකවත් වතුර කඳේ අයිතිවාසිකම කියන්නේ නැහැ. මොකද හෙල්ලෙනකොට පේනවා ඒ දෙන්නගේ නෑ කිසිම ආ මේ ආලවට්ටම. ආලිංගනයක් නෑ වතුරට තිබුණාට හැලිලා තියෙන්නේ. ඉතින් ඒ නිවන් සංඛාරූපේක ඥානෙදිත් කතා කරන්නේ ඇලපත මේ මේ ඊසකපෝණේ උදක පදුම පලාසේ ජල බින්දු විය කියලා. කෙලස් නැති කරන්න ඕනේ මේ තියෙන කෙලෙස් හත ඇඟට දාගන්න සිටපන් ඉවරයි. දැන් අපි පු탁ජන්ම කියලා කියන්නේ කිට්ටුවක තිබුණොත් අරගෙන එහෙම වෙන්න දෙන්න පුළුවන්ද සාධාරණේ මං ඉන්න තැන එහෙම වෙන්න පුළුවන්ද ආරච්චිලා කියාගෙන අර කාගේ හරි කුණු කන්දලක් ගන්න දාගන්න. ඉතින් ඒකල රැට නිදා ගන්නෙත් නෑ, උයාගත්ත බත කන්නත් නෑ. හෙට උදේ නැගිටින්නෙත් අර කුණ අරගෙන අර මිනිසයා දන්නෙත් නෑ. බුදුරජාණන් කියලා රහතන් වහන්සේලා මොන්නම දෙයක්වත් ගණන් ගන්න ඕක අපි කෙරුවත් නැතත් ඕවා ඔහොමමයි. හම්බෙච්ච බතක් කාලා බුදිය ගන්න එකයි කරන්නේ. පෘථග්ජනේ හරීම විචිත්‍රයි. මේ ඉන්දියාවේ හිටියා ඒ මනස මලා ඒ මනස කියලා තියෙනවා මට කවුරු හරි අවස්ථාවක් දුන්නොත් කතා කරන්න මෙයා පුත්තජනයා බුදුහාමුදුරුවෝ එක්ක කියලා මම කවදාකවත් බුදුහාමුදුරුවෝ එක්ක කතා කරන්නේ කොහොම ඇති වැඩක් නැහැ කිව්වා පුත්තජනයා මේ නැහැ කියප එක මේ ඕක මේ බෑ කියප එක මේ හා කියන එක හරිම විචිත්‍රයි පුත්තජනත් එක්ක කතා කරනවා මොකද මොනව හරි කුණක් කරගෙන දානවා දාගෙන ඉවරලා අනේ මේක මෙහෙමයි මේක මෙහෙමයි ඕක තමයි පුත්තජනයා ඒ නිසා බුද්ධජනතේ කතා කරලා ඉවර කරන්න බෑ. කොහෙන් හරි පටලවිල්ලක්, කොහෙන් හරි සංකරකමක්, කොහෙන් හරි කක්ක ගොඩක් ගාගෙන ඒක සුද්ධ කරන්න හදනවා ඊගාට කක්ක ගාගන්න නැතුව වගේ. ඊගාට කරන්නේ කක්ක ගන්න. ඊගාට කරන්නේ කක්ක. ඉතින් කොච්චර හේතුවක් කීත හැකි ඔය පු탁ජනකම තියෙන තරක කක්ක හොදලා ඉවර කරන්න බෑ. පු탁ජනකම කක්ක. මට පු탁ජන ප්‍රශ්නයක් මේ වර්තමානයේ කියන්නේ මම කොච්චරද වර්තමානයේ කියන හිතාගන්න වර්තමානයේ එන්න කලින් ගිහින් ඒක මේ ඊටවත් සුළු කාර්යයක් මම දැන් වර්තමානයේ කියනකොට ඒක ඒ වෙලාවේ මේක අතීතය වෙලා. ඉතින් කොහොමද මම වර්තමානයේ ඉන්නේ? කවුද කැමති ඒකට උත්තර දෙන්නේ? තේරෙනවද ප්‍රශ්න තේරෙනවද මම හිතන්නේ ඒක. ඒසර මොකක්ද දෙන්න තියෙන උත්තරේ? සූත්‍රයක උදාහරණයක් මම කියන්නේ යෝ අතීතයක් ඉතිරි අනාගතයක් ගන්න දැන් මේ මොකද මොහොත බලනකොට ඒක අත්දැකීම් කියලා මට තියෙන ප්‍රශ්නේ. නෑ ඒතර නෑ බලන්න කලින් අනාගතය වෙලා. නෑ ඒකට ලේසි ලේසි උත්තරයක් තියෙනවා යම් වෙලාවක වර්තමානයේ ඉන්නවනම් බලන මම නෑ ඒක. මම ඉන්න තාක්කල් අතීත අනාගතේ විතරමයි ඉන්න පුළුවන්. ඒ නිසා අනන්තවත් ඉන්නේ අති වර්තමානයේ. ඒ නිසා මම යන්නේ නැති නිසා වාර්තාගත වෙන්නේ. සිද්ධියක් නැහැ. සා දවසේ ගත කරන මොහොතේ 99%ක්ම අපි ඉන්නේ වර්තමානයේ. එතන මේක දකින්න මම යන්නේ. වර්තමානයේ මමයට ඉඩ නැහැ. කෙලස් නැති නිසා. ඒ නිසා ඒ වාර්තාගත වෙන්නේ නැහැ. අපි දැන් ඒක සිද්ධියක් වෙන්නේ අපට. උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ රාත්‍රී අභ්‍යවකාශයේ තන්නේ කර ආලෝකයේදී ආලෝකය වෙනක පරාවර්තනය කරන්න අංශු නැහැ. අංශුවක් වැටිච්ච ගමන් අංශුව තිලිසෙනවා. ඒ මොකද ආලෝකයේ තියෙන නමුත් පරාවර්තනය කරන මොකරි වදින්න බෑ. වදින්න දෙයක් නැත්තම් අන්ධකාරය පේනවා. එතකොට අපි කියනවා ආකාශය අන්ධකාරය කියලා. නමුත් අවකාශයේ සුද්ධ ආලෝකයක් තියෙනවා. ඒ වගේ මමයා එනවත් එක්කම මමයා කවදාකවත් අතීතයේ අර වර්තමානයේ අර එයාට මැද ඉන්න බෑ. ඉතින් මම කව කියනවා උඹට පුළුවන් නම් බුදුහාමුදුර ඔප්පු කරපන් මට වර්තමානයේ පෙන්නපන් කියලා. එතකොට තෝ ඉන්නකම් බොල බෑ කියලා කියන එකයි. තෝ නැති වෙලා ඔක වෙලා තියෙනවා උතට වාර්තාගත වෙන්නේ. ඒ නිසා එතන තියෙන හුදු තර්කයක් විතරයි. තර්කෙන් කවදාකවත් අල්ලන්න බෑ. ඉතින් වර්තමානයේ ඉන්න වෙලාවේ මම යන්නේ. ඒක අපේ මතකෙට යන්නේ. ඒක සිද්ධියක් නෙමෙයි අපට. මෙන්න මූල ධර්මානුකූලව පෙන්වන දැන් මේකට ක්‍රමයෙන් යන්න පුළුවන්. යනකොට ආනාපානේ අල්ලලා දීලා ආනාපානේ ගෙවෙන්න තැනට යන්න. ගෙවෙන්න බය ගතියක් එන්නේ සහැල ගතියක් එන්නේ මම නැති වෙනකොට තමයි. කරලා ඊට පස්සේ හයියෙන් හුස්ම ටික ගන්න. මොකද මම එලනුවක් දෙනවා. වැඩේ තට්ටු වෙගෙන ඉන්නේ. භාවනා අතිපිච්චාව ආනාපාන නැතුවත් මැරෙනවා. ඔබ එක්ක ඇත්ත කරපන්. නැත්නම් නැගිටපන්. නැත්නම් බුදිය ගනි. නැත්නම් බය වෙනවා. බය ඇති වෙච්ච කට්ටිය නම් මේ හේරම ඇති වෙලා තිනවා. හැබැයි මොකද මේ බය වෙන්නේ කියන්නේ. බය වෙන්නේ ක්‍රමයෙන් මමය ගෙවි ගෙවි යනකොට තමයි. ඉතින් අපි දක්ක දන්න දහංගට දාලා ආයෙත් මමය තහවුරු කරන එක තමයි කරන්නේ. දහස්වර වෙනකොට ගුරුවරට අවස්ථාවක් හම්බ වෙනවා. උකට ලෑස්තිලා ඵලයක්. ලෑස්තිලා ගිහිලා ඒ බය ඇති වුණත්, එපා වුණත්, කම්මැලි වුණත්, දීරස් වුණත් ඔත ඉන්න බලපන්. ඒතකොට මමයා නැති වෙන එතන විමුක්තිය තියෙනවා. නමුත් ඒක මමයාගේ වංචනික ධර්ම නිසා කියන ඔය ඇති විමුක්තියෙන් ඇති වැඩේ මොකද්ද මේ ඔක්කොම නැති වෙනවා. නැති නරයක් නැති වෙන්නේ කෙලෙස්. නැති නරයක් නැති වෙන්නේ දුක්. ඒකට යා කියන යමක් තිබිලා නැති වුණා. බුදුහාම කියලා මුළු ලෝකෙම පිටලා තියෙන දුකේ දුක්ඛේ ලෝකෝ පතිත්‍යතෝ නැති වෙන නැති වෙන දුක ඇති වෙන නැති වෙන දුක එනිසා ඒ නැතිකම හොඳයි ඔය කියන ඇතිවීමට වැඩිය ඒ නැති වෙන්නේ මමයක් මක බාවගෙන තමයි නාසමපෝ එනිසා වර්තමාන අතීත දිගෙත් කියත හැකි සැප දුක් දෙකෙන් කියන්නත් පුළුවන් සංඥා දිගේ කියන්නත් පුළුවන් නමුත් ඒ දීම පාරට ආපු නැති එක්කෙනෙක්වත් නැහැ නමුත් නියම පාරට එනකොට සටහන් වෙන ගතියක් නැහැ රෙකෝඩ් එකට යන්නේ නැහැ මෙමරි එකට යන්නේ නැහැ හැදිලා තියෙන සිස්ටම් එක එතෙන්දි මෙමරි එක බ්ලැන්ක් වෙනවා මෙමරි එක බ්ලැන්ක් වෙච්ච ගමන් අපිට පේන්නේ බයක් තර්ජනයක් අසරණ ගතිය. ඒක ක්‍රමයෙන් එනකොට එනකොට එනකොට බුදුන් අදහගෙන ගියොත් නම් දවසක කල්පනා වෙයි බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා ගියේ පාර මේක. ඒ නිසා ඕනේ තියෙන වෙන දෙයක් වෙච්චාවයි කියලා. ඒකට සත්පුරුෂකම කියලා කියනවා. ඒකට කියනවා මධ්‍යම ප්‍රතිපදාව. ඒකට කියනවා අන්ත දෙක අතහැරීම කියලා. ඒකදී කියනවා ප්‍රතිපදාව කියලා. ප්‍රතිපදාවටපත් වෙච්ච නැති කිසි කෙනෙක් නෑ තියෙන ප්‍රතිපදාව ප්‍රතික්ෂේප කරලා අයර දන්න කුණට අදින එක තමයි පෘථග්ජන ගතිය කියලා කියන්නේ. හරි විචිත්‍රයි. අන්තිම විචිත්‍ර දේ ලෝකේ තියෙන. ඒකට ක්‍රමයෙන් ගියොත් දැනීම තියෙනවා කියන්න පුළුවන්. ක්‍රමයෙන් නැතුව තක්කමුක්කෝ ගියොත් මේ ඔක්කොම නිකන් කෝල ගති වලින් කෝඩු ගති වලින් මේක වහලා දාලා නිකන් මේ මීමැස් මොඩ හැදුනා වගේ වලිප්පු ඇල්ලුවා වගේ සිහි නැති වුණා වගේ මේ ඒක නිකන් සහල වුණා හීන දාඩියක් දාන එක වමන යන්න එනවා වගේ නවුසටික් ෆීලිංස් එන්නේ නිකන් මේ දැන් මේක ඉවර වෙයි මොනවා හරි කරන්න ඕන කියන බය ඒ එන්නේ පැහැදිලිවම නිවන් ලක්ෂණ නැත්නම් අපි විජහාට අද්ද ගන්නවා එක්ක නැත්නම් නිදා ගන්නවා නැත්නම් සැක කරනවා එහෙනම් ගුරුරයා මාර්ග කරනවා නැත්නම් කමටහ මාර්ග කරනවා කර කර කර කර අර පරණ පුරුදු එක හරි පරබුදු කෙලෙස් වලටම තමයි අයිතිවාසිකම කියන්නේ. අර ඒක ජර්මනියේ මේ බෞද්ධික මේ ප්‍රශ්න ගැන කතා කළා. එයා මේ මෙක්ස්කල් කෙනෙක්. එයා කියනවා වර්තමානයේ කෙනෙක් අපිට දැනගන්න බැරි සුළු කාල කාල වේලාවක් ඒ වෙලාවේ ඒ වර්තමානයේ කෙනෙක් ඇලීමකුත් නැහැ, චේතනාවකුත් නැහැ, මොකුත් නැහැ. මේක යාට කියනවා කියලා නිර්වාණය කියලා. කියන්නේ මොකුත්ම නැහැ. nothingness. ඒක නෑ මමයා ඉන්න තාක්කල් තේරුම් ගත්තත් වැඩක් නෑ. මට තේරුම් ගන්න බෑයි කියලා දන්නවනම් ඒ නිවන තමයි. එතකොට තියෙනවා හම්බල්නස් එකක්. ඒක දන්නවා මේ තර්කයෙන් හෝ මමයා ඉදිරිපත් වෙලා මම දැනගත්තයි කියවන කක්ක ගොඩක් තමයි. මේ මමයා සතුටු වුණා නම් කෙලෙසේ තමයි. රාගෙමයි. මෙන්න මොනම දෙක සතුටු වෙන්නේ. එයා අකමැති වුණයි කියලා කියන්නේ විරාගය. නිබ්බිදා. නිරෝධේ. ඒකේ නුකොට දීන්දාඩි දාන. ඒ නිසාම දැනගේ සංසාරේ ලකුණක් එනවනම් හරි ගියා සතුටු වුණා සතුට ආවන සංසාරේ. එපා වුණා කම්මැලි වුණා නීරස වුණා විරාගයට ගියා නම් නිබ්බිදාවට ආවන සංසාරේ නිවන. ඉතින් අපි නිවන එනකොට ප්‍රතික්‍රියා කරනවා. භාවනා කරන කෙනාට වැඩි කල් යන්නේ ඒක වෙන දවස් 3න් එනවා. ඊට පස්සේ වැඩිම අර කම්මැලිකම නැති කරගන්නේ කොහොමද? ඒ කියන්නේ මේ නිවන පාගන්නේ කොහොමද? සංසාරයක් ආය ඇති කරගන්නේ කොහොමද? කෙලෙස් කන්දකට අයිතිවාසිකම් කරන්නේ කොහොමද? ඉතින් තනියම පරිශන කරන බුදුහාමර 84000 ක්‍රමයට කියලා තියෙනවා මේ ඇවිල්ලා තියෙනක බාර ගන්න කියලා නෑ. මෙයා තනියම කල්පනා කළා කොහොම හරි අර කෙලෙස් ටික ඒ කියන්නේ මේ බල්ලෙකුට අසුචි ටිකක් දැක්කොත් ඒකට ඛණ්ඩම නැති වුණත් ඉව කරලවත් බැලුවේ නැත්තම් ඉසේකක් වක් වෙනවා. දැන් ලණුවෙන් ඇදගෙන ගියා මෙහෙන් අදිද්දි උඩ මුන්න જાතියෙන් කිව්වත් යකෝ අසුචි. මේ කෙලෙස් හිතට කොහොම කරුවක්වත් අර බල්ලට අසුචි වගේ කෑවේ නැතිනොත් ඉඹ කරලා ඉඹලා හරි බලන්න. මේක දැක්කට පස්සේ තමයි සංවේගය පහළ වෙන්නේ අපේ මේ ඥානය කියන්නේ මොකද්ද? තන්නේ කර කෙලෙස් අයිතියකට කෙලස් ගොඩක් බදාගන්න කරන සජීවී සටනක්. මම නැති වෙනකොට නැති වෙනව කියන එක උගාක්ම ලේසි වැඩක්. හුඟක් වෙලාවට අපි ඉන්නේ නැතු. ඔක්කොදාකත් ඒක මතකට යන්නේත් නැහැ. අපි දන්නේත් නැහැ. ඒක ස්පර්ශ කරන්න බැරි දෙයක්. ප්‍රකාශයටපත් වෙන්නේ නැති දෙයක්. ප්‍රකාශයටපත් වුණා නම් මම යයි. මාත් ප්‍රකාශයටපත් වුණා නම් කෙලෙස් නැත්තම් නිවනම තමයි. ඒක ගැන තදංග නිබ්බුති කියලා වර්තමාන චින පවතින හැම චිත්තක්ෂණයක්ම නිවනදී. ස්පර්ශ කරන්න බෑ. වර්ණා ගන්න බෑ. වචනෙට දාන්න බෑ. අගේ කරන්න බෑ. අපේ භාෂාවේ නෑ එහෙම අගේ කරන තැනක්. එහෙම අගේ කරන්න පටන් ගත්තොත් උට පිස්සෙක් කියනවා. පුළුවන් නම් ඔප්පු කරලා පෙන්නපන් කියනවා. ත්‍ාද්දේ උස්සගෙන පස්සෙන් පස්සෙන් කරන ඇත්ත තමයි අයියා ලොකුයි. නිසා මගේ මගේ දැන් තමයි භාවනා කරලා 100ක් ප්‍රතිඵල තියෙනවා නමුත් බාර ගන්න නැති එක ප්‍රශ්න. බාහිර ගන්නෙම දක්ෂක වෙවි කෙලස් ටික තමයි. කොහේ හරි වමාරු වර කෙලස් ටිකම ගන්න හදන මිසක් භාවනා කළා වැඩි දවසක් යන්නේ ඔය කියන තැනට ගේන්නේ. ඊට පස්සේ දිගටම හේතු කරන්න වෙන්නේ මේකට සාදු කියන්න අරක ප්‍රතික්‍රියම් කරන්න කියලා. ඉතින් ඒක කියවලා හා කියනවා ගෙදර ගිය ගමන් තනිය වෙච්ච ගමන් අර කුණු කන්දලේ ආයෙ අරගෙන ඉතින් ඇඟ පුරා ගාගෙන මම කියනවා අර මේ ඊයේකොද මම මම අහගෙන කවුරු කියනවා හරි මේ අසුචි ගෑවිච්ච ඌරෙක් එක්ක සිංහ රණ්ඩු කරන්න යන්නේ නැතුව. බැරි හින්දා නෙවෙයි. බෑ ඌට වැඩක් නෑ ඔක මරාගෙන කන්නේත් නෑ සිංහයා. මොකද මේ අසුචි වලක ඉන්නේ. ඒ වගේ මේ ඒ කෙලෙස් හතර කෙලෙස් වලට අයිතිවාසිකම් කියන හිතට නික්‍රීෂි භාවනාව යන්නේ නෑ කියලා දෙන්නේ. මොකද හැම දක්ෂකමකින්ම අර කෙලෙස් ටිකට නෑ අයිතිවාසිකම් කියන්නේ. නිසා නික්ලිෂී තනක් එන්න හැදෙලා පොඩ්ඩක් හරි හිත පිරිසුදු වෙන ගන්න කියනවා අරව ගැන කතා කරන්න එපා මෙන්න මේක දියුණු කරන්න. ඒක නිකන් කන කර කැස් බෑවා වීසිදුරෙන් ආස බලනවා වගේ ගන්න පුළුවන්. අරගෙන බලනකොට අපි ඉන්නේත් ඒකම තමයි. නමුත් මේ අගය කරන්න දන්නේ නැහැ. ඉතින් එහෙව් මනුස්සකමක් හම්බෙලා මෙහෙමත් කරද්දී අපි ත්‍රිසම්භවයක නැත්නම් මිත්‍යා දෘෂ්ටික තත්ත්වයක එහෙම නැත්නම් කොර වෙච්ච වෙලාවක ලෙඩක් වෙච්ච වෙලාවක අපේ හිත කොහොමනම් මේ වගේ නිසුබිත සතුනක් කරලා දිනයි අනිකරම ලද්දා පටන් ගන්නත් ඉස්සලා පරාදයි දැන් අඩු ගන්න අපි වයිට් එකක්වත් දෙනවා ඔය වයිට් එක දුන්නට තාමත් කෙලස් වලටම තමයි අපි පහඳින්නේ කෙලස් වලටම තමයි අපි කඹරන්නේ කෙලස් වලටම තමයි අයිතිවාසිකම් කියන්නේ නැත්තම් එන මොන දෙයකට හරි මම මාගේ සහ මගේ ආත්මය කියා ගන්න හදනවා. ඊගම් පුරුද්දට කියන්නේ කිනෝ ඒ වේදනාවක් ආවත් ඒක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි සැපක් ආවත් ඕක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ඩිස්ක්ලේම් කරන්න ඉගෙන ගත්තොත් ඒක කට වචනෙන් කියලා හරියන්නේ නැහැ. එන්න එන්න එන්න එන්න තමයි වෙනසක් ඇති වෙනවා. හොඳයි අපි දැන් පැයකුත් විනාඩි 45ක් විතර කාලයක් අරගෙන තියෙනවා. ධර්ම සාකච්ඡාව සඳහා ඒ නිසා අපි දැන් පටන් සක්මන්ට යෙදිලා හතරට නැවත රැස් වෙනා මෙතන පරියන්කයක් සඳහා. ශිරු දිනාටම තිරුවන් සරණයි.